අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ශීලමු දෙනා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කිං සාරා ආවුසෝ සබ්බේ ධම්මා විමුක්ති සාරා ආවුසෝ සබ්බේ ධම්මාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි යෝජනා කරගත්ත නැත්නම් සම්මත කරගත්තා මේ භාවනා වැඩමුළුවට මේ කිම් මූලක සූත්‍රය ඉදිරියෙන් තියාගන්නම කියලා. ඉතින් ඒ කිම් මූලක සූත්‍රයේ ප්‍රධාන නැත්නම් ප්‍රථමයෙන්ම සංග්‍රහ වෙලා තියෙන මේ අංගුත්තර නිකාය අටක නිපාතේ සූත්‍රයේ කරුණු අටක් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ කරුණු අටේ අන්තිමටම සර්වචනාංශේ ඒ සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා කවුරු හරි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කිං සාරා උසෝ සබ්බේ ධම්මා කියලා ප්‍රශ්නයක් අහුවොත් කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒකට සංඝයා වහන්සේලා සර්වචනාංශේ කෙරෙහි ගෞරවයෙන් මතක් කරලා තිනවා අපි මොන දෙයක් සරුවත් යනanse මුල් කරගෙනයි කරන්නේ සරුවත් යනanse කියන දේ අහගන්නේ සරුවත් ජන් වහන්සේට මේ ප්‍රශ්නේ වැටේවා සරුවචන් වහන්සේට මේකට අපට උත්තරය දිවාවදාන සීක්වා විසරුවචන් වහන්සේ කියන ආකාරයකට දරා කියා ගන්න කියලා. එතකොට සරුවචන් වහන්සේ සඳහන් කරලා එහෙමනම් කවුරු හරි ඇහුවොත් කිං සාරාවුසෝ සබ්බේ ධම්මා කියන එක විමුක්ති සාරාවුසෝ සබ්බේ ධම්මා කියන වචනේ උත්තර දෙන්නේ. ඉතින් ඒක ਸਰවඥ මතය. ඉතින් ඊට ඉස්සෙල්ලා ඡන්ද මූලකා සබ්බේ ධම්මා මානසිකාර සම්භව පස්ස සමුදය වේදනා සමෝසරණ ආදි වශයෙන් ඒ දක්වාම ධර්ම ගමනේ අවශ්‍ය කරන අනෙකුත් වැදගත් සෑම චෛතසිකයක්ම වාගේ ඒක එක්කන රායිති කෘත්‍යය ඒක නා කරන වැඩේ සර්වඥාන්සේ ධර්මය අධර්මයේ දෙකටම සාධාරණ පෙන්ලා දීගෙන මේ ධර්ම අධර්ම දෙක දෙකේම හරපද්ධතිය අරටුව සාරයේ වශයෙන් ගන්න තියෙන්නේ විමුක්තියයි කියන එකයි මතු කළ දෙන්න හදන්නේ මේ ප්‍රශ්නෙන් තා උත්තරේ. ඉතින් ඒක අර බෞද්ධ වෙන අපට ඉච්චරම අලුතක් දනවන්නේ නැහැ මොකද කවුරුත් වගේ ඒක දන්න නිසා. නමුත් ඒ වගේ ශික්ෂණයක් අසුවිරු ඥාන නැත්තම් අපි යමක විමුක්ත වෙන්න නෙවෙයි හදන්නේ යමක් අල්ල බදා ගන්නයි. ඉතින් ඒක නිසා ඒ වැඩේ පටන් ගන්නට මට්ටමේ හෝ කරගෙන යන මට්ටමේදී හෝ අවසානයේදී කෙනෙක් තීරුම් අර ගන්න ඕනේ මේ විමුක්තිය සාරයක් කරගෙනයි අපි මේ Brahmacharyaක් වසන්නේ යෝගාචර ජීවිතයක් ගත කරන්නේ පැවිද්දක් කරන්නේ කරන දෙයක් කරන්නේ කියලා. ඉතින් මේක මෙච්චර අමාරුවෙන් විශාල නෑදෑ පිරිසක් අමතක කරලා නැත්නම් කුඩා නෑදෑ පිරිසක් අමතක කරලා තම විශාල වස්තු භෝග අමතක කරලා නැත්නම් කුඩා වස්තු භෝග අමතක කරලා මේකට බැහැගත් කෙනෙක් දැයි මේ අයනු අයනු උගන්නන්න හදන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් දන්නේ නැද්ද මෙච්චර මේ කැපකිරීමක් කරන්නේ යුක්තිය ලබා ගන්නයි කියලා. ඇත්තටම ශාසනය ඇතුළේ පැත්තෙන් බලනකොට විශේෂයෙන් පැවිද්දන්ගේ පැත්තෙන් එහෙම නැත්නම් තවත් උත්කෘෂ්ඨ වශයෙන් කිව්වොත් දැනට මේ ශාසනයේ ආර්ය භාවයටපත් වෙච්ච උච්චමංග පැත්තෙන් ගත්තොත් ওই <clears throat> විමුක්තිය කියන පදය වචනේ වශයෙන් අර්ථය දගන්න එක චින්තාමේ වශයෙන් ගන්න එක ප්‍රත්‍යක්ෂ වශයෙන් ගන්නවා කියන එක මේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක නිසා මුලමදාග තුන්තනේදීම මේක නිතරම හිතේ රැව් පිළිසැව් දෙන්න ඕනේ. මම මේ කරන වැඩේ මේ පටන් ගන්න හදන්නේ විමුක්තිය පැත්තට යණ්ඩයි. මේ වැඩේ කෙරීගෙන යන්නේ විමුක්තිය පැත්තටයි. දැන් මේ ඉවර වුණේ විමුක්තියටයි කියන තුන තුම්පොලේදී නිතර රහුපිලසව දුන්නේ නැත්නම් ඕනම වෙලාවක අතුරු පාරවල් වලට වැටෙන්න ඉඩ තියෙනවා. අද ලංකාවේ තියෙන ශාසනය දිහා බලනකොට මේ ශාසන මාර්ගයට බැසගෙන මේක අවුල් කරගත්ත ඇත්තන්ගේ වැඩ දිහා බලනකොට පුදුමාකාර සංවේගයක් පහළ වෙනවා. මේ ඇත්ත කොච්චර කැපකිරීමක් කරලාද මෙතෙන් ආවේ? කොච්චර දැනටත් උත්සාහ කරනවද? නමුත් අර පීයක දැල්ල මොට වුණාට පස්සේ පිහිය කොච්චර ලස්සන වුණත් කොච්චර වටිනා වුණත් ඒක අර කැපෙන ගතිය කැපුම් කට්ටට වදින ගතිය නැති වෙනවා. අන්න ඒ වගේ අර දැල්ල නොමගට ගියාට පස්සේ ඒ ඇත්තන් කරහා වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන හැටි ෂට මායාවී ගති ක්‍රියාත්මක වෙන හැටි ඒ කරලත් යතු තාම සාසනය නියෝජනය කරනවා බුදු නියෝජනය කරනවා ධර්ම නියෝජනය කරනවා සංඝයා නියෝජනය කරනවා සීලවන්තයි කියනවා ඉතින් එතකොට ආධුනිකයෙක් මේ වැඩේට බහින කෙනෙකුට එවැනි කෙනෙක්ගෙන් ලැබෙන ආදර්ශය ගොඩක් වෙලාවට නොම ගැවනසු ඒ වාය විතරක් නෙවෙයි මේ අනිකොත් අන්‍යාගම ඇත්තන්ට අන්‍යාගමික ඇත්තන්ට බෞද්ධයන්ට ගහන්න බෞද්ධ කුසලම් බෞද්ධකට ගහන්න. මෙයන්ට වෙනම ආයුධ උපකරණ ගේන්න ඕන කමක් නැහැ. මොකද මේක ඉන්නේ ඇත්තෝ වැඩ කරගෙන නැත්තෝ නිතරම මේ සාරය කොහටද යන ගමනක්ද යන්නේ කියන එක මුලදීත් අමතක කරගන්නවා. නැත්තම් අතුරු පාරවල් වලට වට ගන්නවා. මැලදී මැදදීත් කරගන්නවා. අවසාන අවස්ථාවේදී කරගන්නවා. ඒ නිසා තුම් පොළේදී මේක මතක් කරන්න ඕන නිසායි සරුවචන් වහන්සේ විසින්ම මේ පැවිදි වෙලා දරණමත් සරුවචන් වහන්සේගේ කීකරු භාවයේ සෝච භාවයේ ශිෂ්‍ය භාවයේ ශ්‍රාවක භාවයේ ලබාගත් සංඥාවෙන් කරන උඹලෙන් ඇහුවොත් මේ සීල ධර්මයන්ගේ සාරය අරේ මොකද්ද කියලා ඒත් සංඥා වාචලා කියන්නේ ඔබ වහන්සේට වැටෙන දෙයක් කියන්නේ. ඒතකොට සරුවචන් කියන්නේ කටපාඩම් කරගන්න විමුක්ති සාරයයි කියලා. ඉතින් ඒ නිසා ඇයි මෙවැනි දෙයක් වැදගත් වෙන්නේ කියන එක බුද්ධාගමට ආපු නැති කෙනෙකුට වක්වත්. තාම සද්ධාවකින් මේ සීල සමාධි ප්‍රඥාවට වැදගත් නැති කෙනෙකුටත් වඩා මේ වගේ වැදගත් පිළිසකට බොහොම ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා නිතර මතක තියාගන්න ඕනේ අපි මේ යන්නේ කොහෙද කියලා. කොහටද මේ එල්ල වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ එල්ලය අර පීය මුවාත වගේ විනාශ කරන එකම දේ ලාභ සත්කාර සම්මාන සිලෝක. ඒක නිසා යම් තැනකදී තමන් පටන් අර ගන්නකොටම අපි කෝ සීල ශික්ෂාවේදී සීල ශික්ෂාව හොඳට පිළිහිටියා නම් ලාභ සත්කාර සම්මාන වැඩිකම නිසාම විමුක්තිය වැත්තක තියලා සුචරිතවාදීක් වෙන්න පටන් ගන්නවා. ඒගොල්ල මුළු ලෝකෙටම සීල දක්වන්න උත්සාහ පටන් ගන්නවා. ඔක්කොම සිල් රකින්නත් වෙන්න ඕනේ. මට පුළුවන් නම් ඒ අනික් අයට බැද්ද. මම සිල් රකින්න නිසා මම ලොකුයි. අනික් අය සිල් රකින්න ඒගොල්ලෝ පොඩි කියලා. ඒ විශාල අත්ුක්කංශන පරවම්බන වශයෙන් තමන් උසස් කරලා අනුන් පහත් කරලා ඒ සීලේම සාරේ වශයෙන් අරගෙන ඉතින් සීල ව්‍යාපාර පටන් අර ගන්නවා নানা ප්‍රකාර දේවල් කරනවා. හේතුව මොකද? ඒ සිල් නොරකින ඇත්තන්ගේ ප්‍රසාදයට ලක් වෙන නිසා. ඒක නිසා ඒ එවැනි ඇත්තෝ ලූක ප්‍රතිපදාවට බැහැලා ඒ කියන්නේ රූක්ෂ ප්‍රතිපදාවට බැහැලා රූක්ෂ ප්‍රතිපදාව නැති සුඛභෝගී ප්‍රතිපදාව ගත කර නැත්නම්ගේ ලාභ සත්කාරවලට ලක් වුණාට පස්සේ ඒ කෙනා දන්නෙත් නෑ ඒ වැටෙන බොරුවලේ හැටි. ඒක මාර උගුලක්. ඒක නිසා ආරම්භක සීල ශික්ෂා වේදන වේලාවෙදී මතක තියාගන්න ඕනේ අපි මේ සිල් ලකින්නේ මිනිසුන්ගේ මේ කුහකකමට ලාභ සත්කාර ලබන්න නෙවෙයි. බාලයන් ලවා බාලාලාපනව කරගන්න නෙවෙයි. අනේ මේත් හරි සිල්වන්තයි හරි ශෝක කියලා යැත්තෝ ලව්වා මේ ආවඩන වචන කියව ගන්න නෙවෙයි. එහෙම නැත්නම් ඒක උකහට තියලා ලාභ සත්කාර උපයන්නත් නෙවෙයි. නිසා සර්වඥාන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදීම සඳහන් කරලා තියෙනවා මේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්චාම ශ්‍රාවකයෝ වේවා වෙන කට්ටිය හරි වේවා සරුවච්චන් වහන්සේ මේ මේ ආකාරයෙන් සීල් තියනවායි කියලා චූල සීල මජ්ක්‍ධිම සීල උත්කෘෂ්ඨ සීල කියලා උත්තර සීල දක්වා <clears throat> මෙතෙක් කියනකොට හිතා ගන්න බැරි ශිල්පද වර්ණා කළ සරුවච්චන්ගේ ගුණ ප්‍රකාශ කරනවා කියන්නේ ඇත්තට මේ ශිල්පද වර්ණාව වෙන කෙනෙකුට කරන්නත් බෑ. දරුවචන වාසී විසින්ම කරන්න ඕනේ. ඒක විශේෂම චූල සීල සීලඛණ්ඩකේ ඒ කියන්නේ දීඝනිකායේ මුල්ම සූත්‍ර 10 මුතුපතාට විතර කරලා කියනවා ඔබලා මතක තියාගන්නලා සරුවචනන්සේ මේ ලෝකෙට ආවේ සීලෙන් අවතම්පත් වෙන්න නෙවෙයි ඒක නෙවෙයි සරුවචනන්සේගේ කෘත්‍යය කියන්නේ. ඊට සරුවචනන්සේ පෙන්වන සමාධි භාවනාදී සරුවචනන්සේ කියලා පැමිණිච්ච හැටි. ඒකල දිගට කතා කරලා කියනවා මේ සමාධි භාවනාය කියලා පැමිණෙන්නත් නෙවෙයි ඒකත් නෙවෙයි සරුවචනාංශගේ අත්‍යන්ත ලක්ෂණය ඊට පස්සේ විපස්සනා මාර්ගඵල කතා කරලා ඒකත් නෙවෙයි මේ මිනිස්සු මේ වැඩේට වැටිලා নানা ප්‍රකාර මත ඉදිරිපත් කරගෙන විවිධ දෘශ්‍ය වලට වැටලා කරන මේ බ්‍රහ්ම ජාලයේ පටලව ගන්න පටලවිල්ල අටහැරලා පෙන්නලා බ්‍රහ්ම ජාලයෙන් ගලවන්නයි මම මේ ලෝකෙට ආවේ කියලා පළවෙනිම සූත්‍රයේදී සර්වඥංශ පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා සර්වඥ ශ්‍රාවකයන්ටත් මේ සූත්‍රය අන්‍ය තීර්ථකයන්ට වගේම වැදගත්. මොකද හේතුව මේ සීලයක් සමාදන් වෙන්න ගියාට පස්සේ ඒ සීලය පිහිටන්න පිංගතියක් ගන්න. ඒ වගේම මුළු අතින් කරන කෙනාට. ඒ කෙනාට මේ සීලය සීලම්බික්ක වේ සමාදත්තාය සමාදය පඤ්ඤත්තාය කියන විදිහට මේ සීලය යොමු කරවන්නේ සමාධියටයි නැතුව සීලේ සීලේ වශයෙන් නිෂ්ඨාව නෙවෙයි. ඒක මේ පරිනිර්වාණ සූත්‍රයේ නිතර නිතර සඳහන් කරලා තියෙනවා. සීලය සමාදත්‍ය පිණිසයි සමාධිය ප්‍රඥාර්ථය විතරයි ප්‍රඥාර්ථය පිණිසයි ප්‍රඥාර්ථය මේ විමුක්තිය අර්ථය පිණිසයි එනිසා සීලය අවශ්‍යයි නමුත් සීලයේ තාන පොලක් හදාන ටැග් ගහෙන්න එපා, නතර වෙන්න එපා, läග ගන්න එපා. ඒක වෙනවනම් වෙන්නේ ලාභ සත්කාර නිසා. ඒක නිසා සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝයි වික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. යම් තැනක කෙනෙකුට ලාභ සත්කාර හම්බුනා නම් ඒකාන්තයෙන්ම නිවනින් පිට යනවා. ලාභ සත්කාර උතුරට යොමුලා තියෙනවා නිවන දකුණට යොමුලා තියෙනවා. ඉතින් ඒක ඒක මතක තියාගන්න තියෙන්නේ ඒ ලාභ සත්කාර ලැබෙන්නේ මොඩේකට කාලකන්ණයෙකුට අදක්ෂයෙකුට නෙවෙයි. තකතිරුකට නෙවෙයි. ඒක හම්බ වෙන්නේ සීලේ දැනගෙන රැකලා සීලේ පිළිහිටියාට පස්සේ ඒක හොඳ පින්වන්ත සාරවන්ත ගුණවන්ත මුළු අධින් කරන කෙනාට තමයි හම්බ වෙන්නේ. නමුත් ඒකේ නාමයේ විමුක්ති සාරය කියලා දාන්නේ නැතුව සීලේ සාරය කරගත්තොත් ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි ලාභ සත්කාර නිසා. ඊටත් වැඩි එහාට ගිහිලා පස්සේ සමාධිය හරි ගියාට පස්සේ අපි කිව්වොත් අර්පණා උපචාර සමාධියක්, අර්පණ සමාධියක්, රූප ධානය, කරූප ධානය කර ගියාට පස්සේ ඒ කෙනාට අර සීලය හරි ගිය කෙනාට වඩා විමුක්තිය අමතක කරලා මේ ඉන தත්වෙන් අනික් අය අතර කැපී පෙනෙන්න ලාභ සත්කාර සම්මාන ශිලෝක සඳහා තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා එවැනි කෙනාට සීලේ හරිය කෙනාට වැඩිය විමුක්තිය අමතක වෙන්න තියෙන ඉඩ වැඩි. ඒක තමයි මම හිතන සාසන තියෙන ප්‍රධානම පිළිලේ. ඒ තමයි සාසන තියෙන බේරන්න බැරි තැන. ඒක නිසා ਸਰවචාන්සේ නැවත නැවත මතක් කරනවා මේ සමාධිය හරියන්නේ පිං ඇති ඇත්තන්ට තමයි. නමුත් ඒක ඒකම බොරුවලක් වෙන්නේ. ඒකම යමක් වෙන්න ඉඩ තියෙනවා. තොණ්ඩුවක් වෙන්න ඉඩ තියෙන නිසා මේ සමාධිය සාරය කරගත්තොත් සීලය සාරය කරගත්ත කෙනාට වැඩි අමාරු කොට වැටෙනවා. මොකද වැඩි ලාභ සත්කාර සම්මානදී ලෝක හම් වෙනවා. ඊට පස්සේ ප්‍රඥාව හරි ගියාට පස්සේ ඊටත් යනවා. නමුත් මේ ප්‍රඥා ශික්ෂාවදී තමයි මේ විමුක්ති සාරය කියන එක හොඳටම ඔප්නැන් වෙන්නේ. වචන තාත්තේ සැලසෙන්නේ ඒක නිසා සීල අවස්ථාවේදී සමාධි අවස්ථාවට වැඩිය ප්‍රඥා භාවනාදී විපස්සනා භාවනාදී සරුවචනanse විවිධ අවස්ථාවල ජවනිකාමවලා පෙන්නලා දීලා තියෙනවා මේ ගමනේදී ළුවාන්තරම් තමන් පටන් අර ගන්නකොට ගත්ත අර මූලික සාරය අමතක කරන්න එපා පුළුවන් තරම් ඒක නැවත නැවත සිහිපත් කරගෙන ආධුනික මනසක් ඇති කරගන්න නිහතමානීකමක් ඇති කරගන්න මේ මුළු ගමනේම සාරය විමුක්තිය බව මතක තියාගන්නයි කියලා විපස්සනා භාවනාවේදී පුදුමාකාර සංදර්ශන පෙන්නලා තිනවා. ඒව සාමාන්‍යයෙන් ඔය අනුශේ ධර්ම, වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම, විදර්ශනා උපක්ලේශ වශයෙන් පෙන්නලා තියෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ ඒකේන සීලයකත් සම්ප්‍රමාණයක පිළිట్లా සමාධියකුත් යම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ විපස්සනා ලැබුවට පස්සේ මේකේන මේ අංශයේ විශේෂයි. මේ විමුක්තිසාරය කියනක හරියට තේරුම් අරගෙන හිටියේ නැත්නම් ඒකේනට පුදුමාකාර අපහසුකටපත් වෙන්න වෙනවා. විපස්සනා කියලා හිතාන හිටියට විපස්සනාක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ මාතෘකාව ගෙදරන් ඉස්සලා දවසේ අහන එක හරිය ෂෝක්. මොකද නිතරම අපිට වලිගේ පෑගෙනවා. පෑගුණාට පස්සේ හරි වේදනයි. ඉතින් වලිගේ කසාදාල නැගිට ගත්තාම හරියනවා. ඒ නිසා වලිගේ කසාදාල නැගිට්ටන්න මතක තියාගන්න මෙච්චර මේ අප කැප වෙලා අපි කටයුතු කරන්නේ ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකයකට නෙවෙයි. තරුචනසේ දේශනා කරන නයිතම් බික්කමේ භ්‍රමචරියං උසති ජන ලපනත්තාය ජන කොහොනත්තාය කියලා. මාන්නේ මේ අපේ මේ භ්‍රමචරිය මිනිසුලව්ව අපිට ස්තෝත්‍ර පද කියව ගන්න නෙවෙයි. ජනය රවට්ටලා නැති ගුණ පෙන්නලා ලාභ සත්කාර ලබන්නත් නෙවෙයි. ලැබිච්ච දේෙන් තව ලාභයක් ලබා ගන්න කරන ගනුදෙනුවකුත් නෙවෙයි. මේකේ කාන්තේම සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමචික්කමාය දුක්ඛ දෝමන සත්‍යකමාය ඥායස්සතිකමාය නිබ්බානස්ස සත්‍ය කරණත්තා සත්‍ය කිරියාය කියන මෙන්න මේ ටික නිතර කටපාඩම් කරන්න කියලා. ඒක නොවීමට තියෙන දේ නැවතත් මතක් කරනවා ලාභ සත්කාර. එනිසා ඉනේ පිටිකේ පටන් ගන්නකොටම ඒ විස්තරෙත් සමහර තැන් වල සූත්‍ර පිටක අටුවාවලත් සර්වචන්සේ සඳහන් කරලා තිනවා පටන් ගත්ත වැඩ ජරා දිරාවට වැටෙන හැටි. ඒකෙදී පෙන්ලා තියලා තියෙනවා ආශවට්ඨානීය ධර්ම කියලා ධර්ම හතරක් ආසවට්ටාණිය කියන එකෙන් අදහස් කරන්නේ මෙත් ඇහි වෙනවා, පල් වෙනවා, එතනම කුණු වෙනවා, එතනම පිළි වෙනවා කියන. ඒ ධර්ම හතර විස්තර කරන්නේ යම් කිසි කෙනෙකුට බෞසුත භාවය වැඩි වෙනවනම් ඒ නිසා මේකේනා අනික අතර සියල්ල පිළිගන්නා තත්ත්වයට ආපු ගමන් පුදුමාකාර වල මොට්ටල තමක් මාන්නයක් ඇවිල්ලා ඒකෙන් අතර වෙනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි වෙච්ච කම ආසවට්ටහණිය ධම්ම. ඒ වගේම පිටිස වැඩි වෙච්ච ගම ඒකට කියන්නේ යසස. ඒ වගේම රාත්‍රඥ බව බොහෝ වස්කාණක් වැඩි වෙන එක. තමන්ගේ ශේෂ්ත්‍රයේ සීනියොරිටි එක වැඩි වෙනවා කියලා කියන්නේ. ඔය හතරම අපි ඉතාම ආසාවෙන් බලාපොරොත්තු වෙන දේවල්. අපි හැම වෙලාවෙම කැමති අපේ බහුසුත භාවයේ තියෙනවා දකින්න. අපි හැම වෙලාවෙම කැමති අනේ ඔක්කොම ලැබිලා හරි ශෝක්‍ය කියා ලාභ සත්කාර මේ සිලෝක ගායනා කරනවා අපි හරි කැමති. ඒ වගේම මේ ශේෂ්ත්‍රය අපි මේ දැවැන්තික් පාටපත් වෙනකොට අපි හරි කැමති. ඒ වගේම අපිට ගොඩාක් ගෝල වාලේ වැටි වෙනකොට හරි කැමති. ඒ හතරෙන් ගොඩේ ඉන්නම බෑ. ඉතින් ඒක නිසා මේ ලෝකයේ පෙන්නලා දීලා තියෙන මේ ප්‍රගමණය දියුණුව අභිවෘද්ධියත් මේ විමුක්ති සාරයත් එක්ක බලනකොට අපිට බෞද්ධ භාවය නැතුව යන්නත් බෑ. ඒක හොඳටම මතක තියාගන්න බෞද්ධ භාවය නැතුව යන්නත් බෑ. වගේම ලාභ සත්කාර සෑයන ප්‍රමාණයක් නැතුව මේ ශරීරයේ කය වශයෙන් හිත වශයෙන් සෞඛ්‍ය සම්පන්න පවත්වන්නත් බෑ. ඒකෙන් ශේෂ්ඨේ සෑහෙන දවන්තෙක් වෙන්නේ නැතුව මාතෘකාව විශ්ය අල්ලන්නත් බෑ. පීසර් කියලා දීලා පිරිසකින් අනුග්‍රහ ලබා ගන්න නැතුවත් අපි ලැබෙන අපි අපි දන්නවනේ පණ ලැබෙන්නේ නැහැ. ගැලොනයිස් වෙන්නේ නැහැ. රේන්ෆෝස් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හතරමත් තියාගෙන මේ හතර ලාභෙට තත්කාරයට යන්නේ නැතුව විමුක්තිය පිණිස කටයුතු කරන්න කරනවා කියනකොට ඒ මිනිස්යා තනි අලියෙක් වගේ වැඩ කරනවා. කිසිම කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ගොඩනෙක් ලාභ සත්කාර වැඩි කිරීම මාර්ගයේ මේ මිනිස්යා වටනවා. හැබැයි නරකාදාසින්වත් අකරණවන්තව නෙවෙයි කරන්නේ. දන්නේ එච්චරනේ. ඉතින් ඒ නිසා ලාභ සත්කාර දීපු ගමන් ඒකම තමයි හේතු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දෙයකදී අනුග්‍රහ කරන්න පුළුවන් ඉන්නේ එයාට වැඩි ඉහළින් ඉන්න කෙනෙකුට විතරයි. මේ මට්ටමට ගිය කෙනාට අනුකම්පා කරලා ප්‍රායෝගික සාධනීය විවේචනයක් කරන්න පුළුවන් ඉන්නේ ඊට ඉහළ කියන කෙනාට විතරයි. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න තමන්ට පෞසුතභාවය වැඩෙනවා නම් යම් ආකාරයක ලාභ සත්කාර වල පැත්තෙමුත් වැඩිවීමක් වෙනවා නම් චිර රාත්‍රඥකම වැඩි වෙනවා නම් ඒ වගේම යසස වැඩි වෙනවා නම් කවුරු හරි ගුරුවරයෙක් ඉස්සරහින් තියාගන්න. ඒ ගුරුවරයෙක් නැති වෙච්ච දවසට විනාශයි. මම මේ ශේෂ්ඨ දවැද්දමම ලොක්කා කියපු ගමන් විනාශයෙන් නිසා සර්වචනාංශයේ බුදුපාල ලැබුවට පස්සේ කල්පනා කර බැලුවා පෙර ඒ ආර්ය වංශයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කවුද ගුරු තනතුරේ තියාගත්තේ උන්වහන්සේ ධර්මයේ ගුරුතරත්වයේ තියාගෙන තමයි කටයුතු කරන්නේ. ඒක නිසා දියුණු වෙන කෙනෙකුටයි මේ පණිවිඩය වටින්නේ. නොදී දියුණු නැතුව පරියන්කේ ඉඳ බෑ පැයක් නලියනවා, නිදිමත එනවා, පිටිවිලි පහල වෙනවා, මොන විදියකට ඉන්න බැරි මනසයාට කිසිම මේකේ ප්‍රශ්නයක් එන්නේ. ප්‍රශ්නේ ඉන්නේ සාර්ථක වෙන කෙනාට විතරයි. ඉතින් ඒක නිසා මේ ධර්ම කොටාස හරහා තමයි අපි උපයාසපයා ගන්නා ලද්ද ආරක්ෂා කරගන්නේ. උත්ථාන සම්පදාවෙන් ආරක්ක සම්පදාවට මාරු වෙන්න නම් අපි දැනගන්න ඕනේ මේක උපයලා තන තන දැම්මොත් ඒකම අපිට කැපෙනවා. ඒසෝ උපයාගත්ත දේ ධර්ම ගෞරවයෙන් යුක්තව පෙර ආර්යයන් වහන්සේලා ආර්ය වංශයේ මෙව රැකගෙන ගිය හැටි පවතිනකොට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක් වෙනවා සම්ප්‍රදාය. ගමනට හරීම විප්ලවකාරී වෙන්න ඕනේ. ගමනට හරීම රැඩිකල් වාදී වෙන්න ඕනේ. රැඩිකල් වාදී වුණාට අරසාව සලසනකොට කාට හරි කමක් නැහැ. ගුරුතන්හි සාසන සලකගෙන කටයුතු කෙරුවේ නැත්නම් ඒක ඔලමුල කම කියලා කියනවා. මෙත්තහි වෙන්න පටන් අර ගන්නවා. ඒකේ නාම කටරැත දොඩවන්න පටන් ගන්නවා. ඒක නිසා නිතරම ਸਰවඥාන්සේ පෙන්න තිනවා මේ විමුක්ති සාරය. ඒ සාරෝපම සූත්‍රයේදී සරෝජනස වෙන මම ඒක අරගෙන සාකච්ඡා කරනවා මහන්නේ මේ Brahmacharya තියෙන්නේ සත්තානං විසුද්ධිය සත්‍යාගේ හිත පිරිසුදු කිරීම පිණිසයි ශෝක පරිද්දවාණ සමතික්කම සමතික්කමය හිතට ඇති ශෝක ගති සහ විලාප දෙන ගති නැති කිරීමටයි දුක්ඛ දෝමන සත්‍තකමය කායික මානසික දුක් දෝමනස් නැති කිරීමටයි න්‍යාය අධිකමයේ පිණිසයි මධ්‍ය ප්‍රතිපදා තේරුම් ගන්නයි නිවන සාක්ෂාත් කරන්නේ. එහෙව් කියලා ගේගේ නිමක් වෙලා ආපු මේ මිනිස්සයා යම් ආකාරයක සීලයකෝ සමාධියකෝ ප්‍රඥාවක ළඟාවීමක් ඇති කරගෙන ඒ මතින් ලාභ සත්කාර සම්මාන සිලෝගියාවට පෙළඹුණොත් ඒක වඩන වැඩපිළිවෙලට ගියොත් ඒ වඩන වැඩපිළිවෙල සාර්ථක වෙන උඟක් වෙලාද. මොකද මායя ඉන්නේ සම්පූර්ණ සහයෝගය පිණිස. මොකද සරුවචනාංශේ බුදු වුණාට පස්සේ සරුවචනාංශේ බුදු වුණාට පස්සේ විවේකීව කන්දක් උඩලා භාවනා කරගෙන ඉන්නකොට නිකමට සරුවචනාංශේ කියන අනේ මේ රජවරු මේ දුප්පත් මිනිසුන්ගෙන් බදු ගන්න කාඩු කරලා සාන්තියක් දෙනවා නම් අර දුප්පත් මිනිසුන්ට කොච්චර උදව් වෙනවද කියනකොටම මාර්මසිනේලකවලු ඔක තමයි මං කිව්වේ කී කිය අතාරින්න තු හිටියානම් දැන් රජ වුණා නම් ওই ටික කරන්න පුළුවන් කියලා. හැබැයි දැනටත් ප්‍රමාණය ආවොත් මම දෙන්නම් සපෝට් එක කියලා. ඉතින් වහාම කල්පනා කරලා බලලා තිනවා කවුද මේ අවස්ථාව ගන්න කියලා බලනකොට මාරයා. දොසිකේතන පාපි තව පාපි මාර කියලා කියනකොට මෙයාට läග ගන්න බැරුව හිට ගන්න බැරුව අන්තරස්ථාන උමයි කියලා. ඉතින් බුදුහාමුදුරන්ටත් මේ මස්සිනා මේ විදියට කරනවා නම් දැන් මම ලොක්ක මම දන්නවා මටයි පුළුවන් මට සිල් මට සමාධි තියෙනවා මට ප්‍රඥාව තියෙනවා කියනකොට මොන තාලේ මාරය ඇවිල්ලා ඒ බලවේග ක්‍රියා කරනව ඇද්ද කියන එක හිතා ගන්න අමාරුයි. ඒ නිසා නිතරම තමන් භාවනා කරගෙන යනකොට නිතරම අනික් කෙනෙක්ගේ අදහස් වලට කරු කරන්න ඕනේ. පුළුවන් නම් වැඩි හිටියෙත් තියාගන්න ඕනේ. එහෙම කටයුතු කරගෙන ගියේ නැත්නම් අර විවෘත වීමක් සිදු වෙනවා. වැල් ගැඩවිල්ලක් ඇදගෙන මහා වැඩි කාන්තාරක එළියට ඇදලා දැම්මා වගේ වේලිලා නැහින්ද වෙනවා. මම දන්නේ මම අවුරුදු 30ක් විතර මේ ශාස්ත්‍රයේ හිටියා. ඒ අවුරුදු 30 ඇතුළත වෙච්ච දේවල් දිහා බලනකොට සූත්‍ර පිටකේ කියනකොට පැහැදිලිවම පේන බුදුජානක වැඩ ඉන්න කාලෙත් මේ විදිහටමයි මේ ශාස්ත්‍රයේ අඩුවක් වැඩියක් නැහැ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. මේ ශාස්ත්‍රයේදී මේ භාවනා ශාස්ත්‍රයේදී ඒක ඊටාත්ම තීරණාත්මකයි. ඒ වගේම ඊ타ත්ම වැදගත් භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න. ඉන්ෂා සර්වචන්සේ සඳහන් කරන මෙවැනි අදහසක් ඇතුව පැවිදි වෙලා ඊට පස්සේ තමන්ගේ යම් යම් ජයග්‍රහණ ලැබුවට පස්සේ ඒක නාර විද්‍ය ඒ ජයග්‍රහණ ලබන්න ලබන්න ඒක අපි මනින්නේ ලාභ සත්කාර හරහා තමයි. ඒ ලාභ සත්කාර ආවට පස්සේ යා ඒක වඩන්න පටන් අර ගන්නවා. ඒක ලේ මාර්ගයෙන් අනුංග පහත් කළ සරකන්න පටන් අර ගන්නවා. මේ ආකාරයෙන් කරන්න පටන් ගත්තොත් ඒ කිනාට දෙන උපමාව තමයි මේ ආහාර ඇති ගහක් හොයන්න ගිය මිනිස්සෙක් කැලේකදී ගහක් දැකලා ඒකේ හරය අතෑරලා එලේ අතෑරලා පට්ටේ අතෑරලා පොත් අතෑරලා කොළ ටිකක් කඩාගෙන විකේ ටිකක් කඩාගෙන ගියොත් එහෙනම් මම සාරේ හොයාගත්තයි කියලා ආන්නේ වගේ කියලා කියනවා මේ තරම් අභිනිෂ්ක්‍මණයක් කරලා ලබාගත්ත මේ විවේකය අපි කියව හුදේකලාව අපි කිව්වොත් මේ හිතේ තියෙන සාමකාමී తত্ত্বය විවේකය විශ්‍රාමය මේ ලාභයට සත්කාරයට හෙට්ටු කරන්න ගත්තොත් ඒ සාරයේ තිබියදී අතුරු කිලි ටිකක් කඩාගෙන ගෙදර ගිය මිනිහෙක් වගේ සමානයි කියලා කියනවා. මේක කියන චරිතය කවුද කියලා බැලුවොත් කාටත් හොඳට තේරෙයි දේවදත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධවයි කියන්නේ. දේවදත්ත කියලා කියන්නේ මුද්‍රජානනාංශගේ මස්සිනා. එයා සංසාරේ පුරාවට ඉඳලම සර්වචනාංශෙත් එක බුදු වෙන්නේ ආ බුදුහාමුදුරු පිරිම්පුරන අතර ආර්ය දේවදත්ත වෙන්න පිරිම්පුරලා තියෙන ගොඩක් පිරිම්පුරලා තියෙනවා. ඒකල ඇවිල්ලා බුදුචානන්සේ ඉදිරියට ගිහිල්ලා කිව්වේ මොකද්ද? මම මේ සංඝයා දෙන්න මම පරිපාලනය කරන්න. බුදුචානන්සේ කිව්වා උඹට තියා සාරිපුත්ත මොග්ගල්ලාන්ටවත් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇවිල්ලිවලා අසාකාර ඉල්ලීම් පහක් ඉල්ලුවා. ඉල්ලුවේම මේමයි දෙන්න බැරි ඉල්ලීම්. ඊට පස්සේ කිලිම පුත්‍ර ජානසල විරුද්ධව වැඩ කරන්න පුළුවන් නිසා. අසාකාර ඉල්ලීම් පහක් ඉල්ලුවා. නෑ සරෝජනාසිව එක එකක් නිෂේධ කරා. ඊට පස්සේ මෙයා කරේ මෙයාට තිබුණ ඒ සමතයේ තිබුණ දක්ෂකම නිසා අතිමානසික බලශක්ති නිසා අජාසත් රජුරෝ යුවරජ වාසින් ඉඳදී එයාට ගිහිල්ලා ඔක්කොම මැජික් පෙන්නලා වස්සවලා කුණාටු ඇති කරලා සුලිසුලන් ඇති කරලා පුදුම ලාභ සත්කාර උපයන පටන් ගත්තා. අරගෙන එයාට ලණුවක් දුන්නා උඹ මේ මහරජුරෝ මරලා බුදු විය රජවයා මම බුදුහාමරෝ මරලා බුදු විරෝ. ඉතින් කොහොම හරි ඒ කටයුත්ත නිසා අජාසත් රජුරෝ ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච බිම්බිසාර රජුරවංග මරණයටපත් කරා. පත් කළා. ඒකටත් යුවරජ වෙලා හිටියා. රජ වුණාට පස්සේ රාජ්‍ය අනුග්‍රහය ලැබුවා. දේවදත්ත ඊට පස්සේ දේවදත්ත පුදුමාකාර වැඩ කොටසක් කරා කෙනෙකුට හිතා ගන්න බැරි විදිහට පුදු ගුණයට අලංකාරයක් එකතු කරපු කෙනෙක් තමයි දේවදත්ත. බුදුහාමරට ඒ තරම් දක්ෂකම් ඉවසන ශක්තිය ප්‍රාතිහාර්ය තියෙන බව දැනගන්න අපිට හම් වෙන්නේ දේවදත්ත නොහිටියන. නමුත් මේ දේවදත්තට වෙච්ච සීත්‍ය කතා කරලා උපමා කරලා දරුවචෙන් සඳහන් කරනවා දේවදත්තට මේ දේ උනේ භාවනා හරිය නිසයි කියලා. සමාධි භාවනා හරිය නිසයි මේක උනේ. හරි ගියාට පස්සේ යා විමුක්ති සාරේ බැලුවේ නෑ. සමාධිය හරහා ලාභ සත්කාර පැත්තට ගියා. එනිසා යම් කිසි කෙනෙක් ඒ විදියට ලාභ සත්කාර පැත්තට ගිහිල්ලා ඒකම ඉස්සර කෙරුවොත් කොලාතුරු කිලි ගත්තා වගේ කියලා. එහෙම නැත්නම් ලාභ සත්කාරය ලැබීම පිණිස කටයුතු කරන්න පටන් අරගත්තොත් නිකන් පොත්ත නැත්නම් CV හොයාගත්තා වගේ. ඒ අනුව ගිහිලා අනුන් පහත් කරලා තමන් පහත් කරලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒ වගේ හරය තිබියදී නිකන් එලේ හොයන මිනිස්සු වගේ. ඉතින් මේ මට්ටමක් යටතේදී අවසාන තත්වයේ දක්වාම ගත්ත කොඩියක් වාගේ තමන් අර ඊගේ නික්මනකොට වික්ෂුන් වහන්සේ නමක් දන ගහගෙන ගුරු හාමුදුරුවෝ ගාව අද්දන දෙක උඩ සිවුරු ටික අතේ තියාගෙන සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය හිමං කාසාවං ගහිත්වා පබ්බාජේතමන් බන්ති අනුකම්පං උපාදාය කියලා ගුරු හාමුදුරන්ගේ ඉල්ලීමක් කරනවා. උදාහරණ කියලා තන ඉල්ලුවෙන්නේ ඉල්ලුවේ නැත්තම් පැවිදි දෙන්න එපයි කියලා. ඉල්ලීමක් කරනවා සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුක් ගෙවන් කරන. නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවන් අවබෝධ කරගන්න පිණිස අනේ ස්වාමීන් වහන්සේ මගේ මේ අතේ තියෙන සිවුරු දෙක අරගෙන මාව පැවිදි කරන තේක්වා කියලා ඒ වෙලාවේදී ඒ ගන්න අදිෂ්ඨානේ නිවන් දැක්කත් නතර කරන්න බකයි. අපි ඒ මඟක් යනකොට යුනිවර්සිටි අනේක ඩිග්‍රී එකක් ගන්න එක ගුරු පන්තුරක් ලබා ගන්න එක මේ සෑම දේම තියෙද්දි ඉස්සරහින් තියාගෙන මේ විමුක්ති ධාරයේ පැත්තකට ගිය හැටි ගැන කතා කරනකොට රාජ්‍ය සේවයේ රජුරවඬ බැලමේකම් කරන එකම සංඝයා ඉන්නේ ලංකාවේ විතරයි. සංඝයා කියලා කියන්නේ උත්තරීතර ශක්තියක් අද දීවර දෙපාර්තමේන්තුවේ වැඩ පවා කරන්නේ සංඝයා. අපි අපේ දින බෞද්ධ පිළිගන්න රාජ්‍යයේ වැඩ කටයුත්ත මේ දවසින් දෙකකින් ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඉතින් ඒකදී අපි හරියට ඒ දේශපාලනච්ච දොස් කිව්වට දෙපාර්ශ්වයේ ශිරපණකට පනාවක් කියනවා. ශිරපණාපනාවක් කියන්නේ එහෙම තත්වයක් තියෙද්දි එවැනි ඩිරෙක්ටර් පෝස්ට් කරන හාමුදුර කෙනෙකුටවත් මේ විමුක්තිය සාරේ නෙවෙයි කියන්න බෑ. ඒ මොකද සර්වචන්සෝක දැනගෙන තමයි අවුරුදු 2000 ඉස්සර සංඛ්‍යාවෙන් ඇහුවේ. අන්‍ය පරිප്‍රාජකෙක් ඇවිල්ලා වෙලා ඇහුවොත් එහෙම බලගේ මේ ශීල ධර්මයන්ගේ සාරය කොහෙද කියලා බල මොකද කියන්නේ කියලා. ඒකේ බුදුහාමරෝ අහලා ප්‍රශ්න උත්තර දුන්නේ නැත්නම් ඕගොල්ලෝ සාරයට වෙන මොකක් හරි දාන්න ඉඩ තිබුණා. දැන් බෑ. දැන් පෙට්ටියට ඇණි ගහලා ඉවරයි. ඒක නිසා අපිට මේ වගේ ස්වාධීන මතයක් නෙමෙයි බුදුහාමරංග උද්දෘත කරලා කියන්න පුළුවන් විමුක්ති සාරය කියලා. නමුත් මේ භාවනා කරන පින්වත් පිරිස දන්නවා ඔය විමුක්ති සාරය කොච්චර දුර්ලභද ඒක නිසා ඒක රස විඳපු නැති, දැකපු නැති, හාංකා විශයක් නැති කෙනෙක් ඉතින් කොහොමද මේකට උරතිලා ඉදී කටයුතු කරන්නේ? කොහොමද යෙදි සැදී පැහැදී කටයුතු කරන්න කියලා ප්‍රශ්න නිසා ඔය 56ට ඉස්සර වෙලා මේක අපේ සීනල බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම කෙවිලා ගියා. සම්පූර්ණයෙන්ම කෙවිලා ගියා. මේ ආත්ම නිවන් ලබන්න බෑ. මේ ආත්ම මොනවාකට කරන්න බෑ. කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයට පෙරම් පුරණේ කියලා විමුක්ති සාරය කියන එක කිරිබිම්මල් නැට්ටක් කඩලා දානවා වගේ. අලපිත්තක් කඩුවකින් කපලා දානවා වගේ. කැපිලා ගියා. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා ඒක විදේශ බලපෑම් නිසා දුර්ලභ කාලගුණික තත්ත්ව නිසා දුර්භික්ෂ නිසා ඇති වුණා කියලා. ඒ වගේම ඒක පිළිගන්න තරම් අපි සිංහල බෞද්ධයා අද්දක උස්සලා පිටිපස්සේ පිටිපස්සට ගියා. කිසිම කෙනෙක් ලංකාවේ රහතන් වහන්සේලා නැහැ. අන්තිම රහතන් වහන්සේට වඳින එකම જાතිය තේරවාද බුද්ධ ආගම තියෙන ලංකාව. අපි ගිහිල්ලා මලේදී මහරතන් වහන්සේට පන්සලට ගලනවා අයියෝ ඉවරයි. අපේ රාජ પરම්පරාව ඉවරයි. අන්නේ අන්තිමට මේ වහන්සන්ටණී වන්දනා කරලා ළමයි ආචි බුද්ධ ශාසනයේදී අපිටත් නිවන් දකින්න ලැබේවා කියලා මිනි පිටිට යන ගහලා එනවා. ඒකට බොහොම ඉස්සරලා ඒ ඒ ගත්ත ඒ ඒ ඒ සාපේ 1956 වෙනකම් තිබ්බා. ඊට පස්සේ තමයි 1956න් පස්සේ සුළු පිළිසක් මේ ශාසනීය විමුක්ති සාරේ නැත්තම් මේක හිස නැති බල කඳක් වගේ. මේකදී බුදුහාමුදුරුවෝ මේ කියාපු දේ එදාට සත්‍යයි අදාර සත්‍යයි කියලා ඇති කරගත්ත රැල්ලක තමයි අපි මේ අද බුද්ධ විදින්නේ. ඉතින් අපි ළඟට එනකොට ඇත්තට දුෂ්කර හරි අමාරුයි. අපි කැලේ කපාන කී ගමනක් නෙමෙයි, අඩිපාරක් කී ගමනක් නෙමෙයි, කරත්ත පාරක් කී ගමනක් නෙමෙයි, ධාර පාරක නෙමෙයි, අපි හයිවේ එකේ දයන්නේ. නමුත් අමතක කරන්න එපා එදා ඒ පිළිස ඒ වතනා වඩාගෙන එනකොට හරියට බුදුහාමුදුර අර Hindu රටක නැත්නම් විනාගමක් තියෙන රටක මේ බුද්ධ ආගම ඇති කරා වගේ බුදුමාකාර අමාරුකින් තමයි යෝග අරගෙන ආවේ. ඒකට හැබැයි ඉතින් අර අවුරුද්දේ කාකලික ඉතිහාසයක් තියෙනවා. අනේ ඒ අතින් මේ කවුරුත් දැනගන්න ඕනේ මීටර අපේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි යෝග පුරුක වුනේ. උන්වහන්සේ පොතක් කියලා කියනවා විදසුන් පරපුර කියලා. විදර්ශනා පරපුර කියලා. ඒකත් කියලා තියෙන ඇත්තටම අපේ ගල්දුවේ පරිශාංශ කරපු ඉල්ලීමකට ලොකු ශාමිනන්සේ එතකොට උන්වහන්සේ ඊටාම පුංචි ශාමණේර කෙනෙක් විදියට අවුරුදු 13 ඉඳි පැවිදි වෙලා අවුරුදු 40 ගණක් විතර වෙනකන් මේ මොකටද මේ මහානකම් කරන්නේ මොකටද මේ සීල් රකින්නේ මොකටද මේ භාවනා කරන්නේ කියන එක ලුවාතරම් හොයලා තියෙනවා. ඒ ශාමිනන්සේ හිටපු පන්සලේ පුස්කොළ පොත් පුස්කන නිසා ලොකු ආම්සෝ කියලා තියෙන මේ වගේ දාලා වේලපන් කියන. ඒ වේලනකොට උන්වහන්සේව කලබිරි මැදලා පුළුවන් තාලෙට කියවලා තියෙනවා. කියලා බලනකොට බලලා තිනවා මොකක් හරි භාවනා ක්‍රමයක් තියනවාද විමුක්තිය දක්වද කියලා. මොනම තාලකින්වත් පොතකවත් පෙලක් නැහැ. සම්පූර්ණ සමීකරණේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා ලොකු හැමදේම අහලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පන්සලේ පැවිදිලා තියෙන්නේ මේමය මේමය කටහිට මේ අපි මේ කරන බාහනකමේ එතන මේ කැපකිරීමේ අවසානයේ සාරි මොකක්ද කියලා කියන දැන් ඒක කතා කරලා වැඩ නැහැ ඉවරයි ඒක හොයලා වැඩක් නැහැ ඊට පස්සේ අවශ්‍ය නම් ඒව කරන කට්ටිය අරණ්‍ය වල ඉන්නවා ගිහිල්ලා අරණ්‍යට යන්නේ පස්සේ ඉතින් බොහොම ලොකු හමුරුවක් වන්දලා ගිහිල්ලා අරණ්‍ය ලොකු සංස්ථාම් බිලා කිව්වා ගිහිල්ලා කිව්වලු මට අවශ්‍යයි කැමතියි මං අරණ්‍යයේ ඉඳගෙන පණ භාවනාව හොඳයි හොඳයි කිව්වා එල බණ භාවනා කරන ගමන් බැලුවලු මොන්නම පේන තෙක් මාන කෙල්ලයක් නැහැ. පැසිකිල්ල වැඳලා කිව්වලු. අවසරයි ස්වාමීන් වහන්සේ මේක බොහොම කැමැත්තෙන් ආසාවෙන් මම මේ කරන්නේ. මේක මොකද්ද කෙලවර කියලා. ඒ වරන් කතා කරලා වැඩක් නැහැ. අපි මේ සීලයක් හොඳට රැකගෙන ඉන්න එක තමයි කරන්නේ. මම තනියම හිතනවලු මං ගමේ පන්සලේ ඉඳද්දි සීල් දැක්කා. ඔකට අරන් හිටියන්න ඕනේ. අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ දන්න ක්‍රමයට ලංකාවේ තියෙන හැම පුස්කොළපතක්ම පිහලා පිහලා පිහලා පිහලා බලලා තියෙනවා. මේ ධානයක් ලබ නැති, විපස්සනා ඥානයක් ලබ නැති, මාර්ගඵලයක් ලබ නැති. මොනම විදියකටත් නැති වෙන තරමටම තොරතුරු හොයලා තියෙනවා. තොරතුරු හොයන කාලේ තමයි 1956 ඔය ඔය බුද්ධ ජයන්තිය පිළිඹිලා තියෙන්නේ. එතකොට ලංකා රජය ගුරු පිට ආරාධනා කරා. ඇවිල්ලානේ අපිටත් පොඩ්ඩක් විපස්සනාව කියන කියලා දෙන්නේ. අන්නේ ඇති වෙච්ච පළවෙනි සැරේදීම ලොකු සංසද හම්බෙලා කියනවා. ඒ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේම නෙවෙයි ඒ ජාගර ස්වාමීන් වහන්සේ හම්බෙලා පළවෙනි සැරේම භාවනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ දැනගෙන තියෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේට පුදුමාකාර දැනුමකුත් තියෙනවා ඕනාවකුත් තියෙනවා භාවනා හරියයි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා එහෙනම් මේ නම අනිකට කමටා දෙන්න පටන් ගන්නයි කියලා. ඊට පස්සේ තමයි ඔය පෙළ ගන්න පස්සේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ කිසිම විදිහකට මේවා එලි දැක්ුවේ නෑ. පණ්ඩිත ස්වාමීන් ආරාධනා කරා ගල්දුවේ අවසරයි ස්වාමීන් වහන්සේ මේක ලියන්නේ කියලා. පස්සේ ලියපු පොත තමයි විදසුන් පරපුර කියලා. ඒකේ කැරීතරගේ forest monks of Sri Lanka එකේ ලස්සනට කියලා කියනවා ඥානාරාම කියලා කියන ඉතාලම පස්සට යන කවදාකවත් අන්ධහැර පාන්නේ නැති කියා පාන්නේ නැති ස්වාමීන් වහන්සේ තමයි සංස්ථාව යෝගාශ්‍රම සංස්ථාව හදන්න මුල් වුණා. ඒ වැඩේදී ඒවට වික්ත ප්‍රතිබල සහිත පන්දිස්වාංශ ඉස්සරහින් තියාන හිටියට වැඩේ කෙරුවේ මේ විදසුන් පරපුර මැරෙන්න දෙන්නතෝ ගැට ගහගත්තේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඉතින් ඒහා සමාන අපහසුකින් තමයි මේ ලාභෙන් සත්කාරයෙන් සම්මානෙන් සිලෝකින් ගලවලා මේ නිවන් පෙත මේකයි මිච්ඡර මේ අපේලා කපේලා කරන දේවල් සාරේ මේකයි කියලා පෙන්නඳ උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරා. ඒ වුණත් ඒ වුණත් ඒක අහලා දැනගන්න ඒක ඒක ඒ කොඩිය ඉස්සරහට ගෙනියන්න ස්වාමීන් වහන්සේගේ සතුටට හරි ගියේ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ භස්මාවශේෂයෙන්පත් කරලා තියෙන ස්මාරකය ලියලා තිනවා ත්‍රිවිධ සාසනය වැඩිවීමට චිත කය වචනේ තුනෙන්ම පූර්ණ උත්සාහයක් කර යෝගාවචරයේ මිය පරලෝකෙල පුච්චපු දේහේ භස්ම අලු මෙතන තියෙන බව මහ පොළොවට වැටේවා කියලා ලියන්නේ. හිත පිටති මුලයකට තේරෙන්නේ නැහැ උන්වහන්සලා ගත්ත දුකක උන්වහන්සලා විඳපු විඳවිල්ලක ප්‍රමාණයෙන් සකිතන මහ පොළොවට තේරෙවා හිත පිටති මහ පොළොව දනීවා සිවිද ශාසනය වැඩිවීමට කයසිත වචනය යොදවපු යෝගාවචරයේ අලු මෙතන තියෙනවා කියන්නේ. ඉතින් ඒ තරම් මේකේ තියෙනවා සංනිවේදනය කරගන්න බැරි පැත්තක්. නමුත් මම මේ පෙන්ලා දෙන්න හදන්නේ යෝගාවචරයට ඒක ඒක යම් ප්‍රමාණයකට ඒ දණ්ඩක් හදාගන්න පුළුවන්. ඒකට යම් ප්‍රමාණයකට අයිය බර වහන යන පාලමක් හදාගන්න බැරි වුණත් ඒ දණ්ඩක් හදාගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මම කියන්න සන්තෝසයි. මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ බුද්ධ විඳනන් ඕක තමයි විමුක්තිය කියන්නේ. ඕක තමයි උද්දේ කලාව කියන්නේ. ඕකට තමයි සාන්තිය කියලා කියන්නේ. ඕකට තමයි විවිධය කියලා කියන්නේ. ඕකට තමයි විස්රාමය කියලා කියන්නේ. ඒක තියෙනවා නම් චිත්තක්ෂණ වශයෙන් විමුක්තිය කියන්නේ ඕනෝකයි කියලා හිතාගත්තොත් මුළු Brahmacharyaම තියෙනක පුළුවන් තරම් දිගට පවත්වන්න විතරයි. සීල කියන්න පුළුවන්, සමාධිය කියන්න පුළුවන්, ප්‍රඥාව කියන්න පුළුවන්, මෛත්‍රික තරහ වෙන්න පුළුවන් සමහරවිට. මට කියන්න තියෙන්නේ මෙච්චරයි යම් කිසි කෙනෙකුට මම දැන් මෙතන කියන්නේ චිත්තක්ෂණේ වුත් විඳිට බැරි නම් එයාට කොහොමඩක්වත් මේ ජීවිතේ මොනම භාවනාවේ ප්‍රතිඵලයක් ලබන්න බෑ. යම් කිසි කෙනෙක් අවසානයේදී රහත් වුණාට පස්සේ තේරුම් ගන්නේ අඩේ ඉඳ ගන්න පොඩි කාලේ ඉඳලා මොකද තිබ්බනේ දන්නේ නැහනේ දැන්නව දන්නේ අන්නේ දාට රහත්. එතකන් ඉන් එහා පැත්තේ තියෙන දේවල් අල්ලන්න තන කරනවා අර කන්නඩියෙන් මූණ බලන්නේ ඉලවර එහා පැත්තෙන් අල්ලන්න හදන්නේ. කන්නාඩිය මූණ බලන එහා පැත්තේ තියෙන දේ අල්ලන්න. අපි භාවනා කරන හැම කෙනාම කන්නාඩිය මූණ බලන රිලව් වාගේ තමයි. මේ මම දැන් මෙතන කියන එක නායට තියෙන. මේක හොයන්න නිවන් දකින්න දඹදිව යනවා. එහෙම නැත්නම් අතන ටිකක් ලොකුවට ඇති මෙතන ටිකක් වැඩිපුර ඇති කියලා අයියෝ ඒකට හොඳ ලස්සන කතාවක් තියෙනවා එතෙන් බුද්ධහගමේ එක මේ ආජීසේවීලා ඉන්න යුද සෙල්දාදුවෙකුට යෝධයයි කියලා කියන්නේ කියන්නේ නිලධාරියෙක් වෙන්න ඇති. අපට පදක්කමක් හම්බෙලා තියෙනවා නාල් පටයක්. ඒ නිසා රාජ්‍ය උත්සවලට යනකොට හැම වෙලාවෙම මේක පලන් දන්න කරනවා. ඉන් දවසක් හදිසියෙම රජුරෝ කැඳවිල්ලක් කරාලු මේ වහාම රාජ්‍ය උත්සවයට පෙනී හිටින්න. ඉතින් මෙයා ඇඳගෙන හොයනවලු හොයනවලු හොනවලු නාල් පටියක්. ගෙදර ගෑනටත් බයිනවලු දරුවන්ටත් බයිනවලු මේ කලාට කොච්චර කිව්වත් හරියන්නේ මේ ඔක්කොම අවුස්සනවා අතන දානවා මෙතන දානවා ගෑණි මේක හොයලා තියපන් කියලා. ඉතින් මනුස්සයා කළු පොඩි දරුවෝ අදින්නේ නැහැ. ඔයා ඔය කණ්ණාඩි ඔලුව වෙන තැන ඇති බලන්නේ කියලා. ඉතින් දැන් ගෑනු මරණ තරමට තරහ. මේක නෑ මට යන්න ඕනේ ඉක්මනට යන්නේ මනුස්සයා හාල් කරන එක පැත්තට ඇල්වන්නොට ඒක නල්ලලේ දාගෙන. ඉතින් දැන් මේක පෙන්වන්න බෑනේ දැන් ඉතින් අවුලන්නේ මනුස්සයා කරපු දේ. පැට පිට බල කණ්ණාඩිය කරන කියලා මුන්නට ඇල්ලුවා. දැන් ඔබේ නාලේ කියලා කිව්වනම් ඒකටත් තරහ යනවනේ. කන්නඩි ඇල්ලුවට පස්සේ තමයි තේරෙන්නේ මේක දාගෙනයි හොයන්නේ. හිතන්න දාගෙන හිව්වොත් හම්බ වෙයිද කියලා. දිවෙන්නේ කැයිල වැළුවේ නැත්තම් කන්නඩියක් නැති වුණොත් ඒ මිනිස්සයාට දැන් මම හුඟක් කරලා මම බලනවා කන්නඩි දෙක දාගෙනද කියලා. මතක නැහැ. කන්නඩි දෙකෙන් බලනකොට කන්නඩි දෙක පේන්නේ නැහැ. ඒ වගේ අපිට නිවන් ලබන්න දෙයක් නැහැ. අපි කවදා හරි මේ මම දැන් මෙතන මේ කියන චිත්තක්ෂණය මේ නිවනේ ප්‍රතිබිම්බයක් චිත්තක්ෂණ වශයෙන් අපිට ලබන්න පුළුවන් දෙයක්. ඔයින් එහාට මොනවාරි අපිට නම් මේ රත්තරම් පාට ඉනිමගක් දිව්‍ය ලෝකයක් දිබ්බ චක්කු දිබ්බ සෝත කියලා. ඒ ඔක්කොම හුද්දුලාව සත්කාර සිලෝක සම්මාන කියලා හිතා ගන්න. නිවන කියන එක නහයට තියෙනවා. ඒ කවුරක්වත් හිතන්නේ අනේ අම්මේ මේ බුදුනෙත් ඕක දැකලාද? මහරහත්තුනෙත් ඕක දැකලාද? රහත්තුනෙත් ඕක දැකලාද? ඉතින් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට අපි ද්වේෂ කරන තාක් මේකට අපි උත්තර කළ සලකන්නේ චිත්තාක් අපි අපිට නිග්‍රහ කරගන්න. ඉතින් කොයිම මොහතකාරි කාට හරි තේරෙනවා නම් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ගන්න ඉඳ ගන්න ඕනේ නෑ. අරමුණක් ඕනෙත් නෑ. සිල්ලර ගන්න ඕනෙත් නෑ ඕනම වෙලාවක මේක ගන්න පුළුවන් කියලා. ඒකෙන් මේ මනුස්සයාට අදහසක් ගන්න පුළුවන් ඔන්න පූර්ණ කාලිනව මේක හම්බෙච්ච කෙනෙකුට මම දැන් මෙතන තියෙන චිත්තක්ෂණේ හම්බෙලිනකොට කවදාකවත් මානසික ආතතියක් එයිද කියලා. කවදාකවත් කායික මානසික දරතයක් දලදඬුකමක් එයිද? මොකද වර්තමාන මොහොතේ හිතපවතින ඕනම වෙලාවක ඕනම කෙනෙක් පරීක්ෂා කරලා බලන්න ඒ චිත්තක්ෂණය අසහන කියනද කියන්නේ? ඒ චිත්තක්ෂණය දලදඬු ගැටිය තියෙනවා කියන්නේ. ඒකට සත්තාන විසුද්ධිය හිත පිරිසුදුයි. ශෝක පරිද්දවන සමතික්කමයි. ශෝක පරිද්දේ මොනක්වත් නැහැ. දුක්ඛ දෝමන සත්‍යකමයි. තමයි ලොකු දුක්ඛ දෝමනස් තියෙනවා. අතීතයට යන්න එපා. දැන් වර්තමාන මොහේතුපාතිනට අතීතයන්නේ ඥායසාධිගමාය මම මොන විදිය ජීවන රටාවක් ගත කළොත් මම මොන විදිය රාජකාරියක් කරොත් මම මොන විදිය වචන කතා කරොත් මට වැඩි වේලාවක් මම දැන් මෙතන මොකද ඉන්න පුළුවන්ද කියලා බලන එක තමයි න්‍යාය කියලා කියන්නේ. ඒකට ඉස්සල්ලාම දැනගන්න එපා. මේක මේ දන්න දෙයකට මේ යන්න හදන කියලා එහෙම නැත්නම් ඈත තියෙන නොදන්න දෙයකට කියලා හිතුවොත් අපි ඒකට ගෞරව සම්ප්‍රත බයක් ඇති කරගන්නවා මිසක කර්ම සාහිත්‍ය හොයන්නේ නැහැ. නිසා විමුක්ති සාරය කියන එක මහ විශාල දෙයක්. මම පුංචි කරලා සතා ගන්න නෙවෙයි. නමුත් මේ වර්තමාන වශයෙන් ලැබෙන කියන්නේ තදංග නිබ්බුති කිය. නීත වශයෙන් හම්බෙන අපි කියනවා ඉච්ඡර වශයෙන්ම සාක්ෂාත් කරගත්තා පස්සේ නිබ්බුතිය නිවන කියලා කියනවා. නැත්නම් තදංග නිබ්බුති කියන වචනේ අටුවාචාරින් වහන්සේලා බව පාවිච්චි කරනවා. ඒ ඒ තන නිවන. නමුත් වෙලා තියෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණය කියන එක. සතිය කියන එක. අප්‍රමාදී කියන එක. එළඹ සිටි මොහොත කියන එක කිසිම වටිනාකමක් නැහැ අපේ ආර්ථිකේ. දේශපාලන ශාස්ත්‍රේ, සමාජ ශාස්ත්‍රේ, ඒකම අපේ තර්ක මනසේ කවම කවදාකවත් මොනම විදියකට වටිනාකමක් දෙන්න බැහැ නිසා ඒක මිල කල නොහැකි මට්ටමේ වටිනාකමක් කියන එකක් කියලා තමයි සත්පුරුෂයා කියන්නේ. කාලකන්‍යා කියන්නේ අයියෝකට මේ නහයට තියෙන ඒක නෙමෙයි මට හොඳ ඒක කියලා. ඉතින් ඒ නිසා මේ විමුක්ති සාරය කියලා අපි හිතා ගන්න බැරි යාච තියෙන දෙයක් ගැන කතා කරන්න ගියොත් නම් අහසටින් මම බැඳා වගේ කදාවත් කියලා කරන්න බෑ. මොකද විමුක්ති සාරය කියන එක අත්විඳිය හැක්කක් ක්ෂණ මාත්‍ර වශයෙන් අත්විඳිය හැක්කක් අපි අත්විඳලා තියෙන එකක්. නමුත් අපි ඒකට කොච්චර නිග්‍රහ කරනවද කියලා බැලුවොත් අපි හැප වෙලාවෙම කැමතියි මම දැන් මෙතන ඉන්නවට වැඩිය කාගෑනි රූපයක් බලන්න. අපි කැමති කාගේ සද්දයක් අහන්න. අපි කැමති ගඳක් බලන්න. රසක් බලන්න. එහෙම නැත්නම් මොනවාර දැනෙන්නේ නැහැ මේ වෙලාවේ ඇඟට නලියලා හරි කවන්න හයියෙන් හුස්ම අරගෙන හරි කවන්න ඉක්මනට නිවයි යන්න ආද. එහෙම නැත්නම් සැක කරනවා මේක දැන් මේ මම දැන් මෙතන ඉන්නවා මේක සමතේට වැටෙනවද දන්නේ නැහැ විපස්සනාට වැටෙනවද දන්නේ නැහැ ඉස්සරහට යනවද දන්නේ නැහැ පස්සට යනවද දන්නේ නැහැ කියලා අර ඇති වෙච්ච චිත්තක්ෂණයට කොනහන එක කිසිම අපි දෙන්නෙක් අතර වෙනසක් නැහැ එහෙම නැත්නම් නින්දට වැටෙනවා එතෙන් ගිය ගමන් කිසිම සිද්ධි බහුල භාවයක් නැහැ එක්ක සැක කරනවා එක්ක හයිය හුස්ම ගන්නවා එක්ක නැගිටලා තමලා ගහලා යනවා එහෙම නැත්නම් නින්දට වැටෙනවා ඉතින් ඒ නිසා මේ විමුක්තිය කියන එක නොපෙනෙන දෙවි කෙනෙක් කරගන්න නැතුව මේක දැනටමත් ක්ෂණ මාත්‍ර වශයෙන් අපි දැකලා තියෙනවා ඊට පස්සේ අපි විශාල තේරවාදී දැනුම් සම්භාරයකට අයිතිවාසිකම් කියන જાතිය ඒ සද්දවලට හිත යනවා නම් ඒකෙන් වළක්වලා හිත වර්තමාන මොහොතට ගන්න මෙන්න මෙන්න මේක දීපාන් කරපල්ලයි කියලා ඕන තරම් සූත්‍රවල තියෙනවා. රූප වලට හිත යනවා නම් ආයේකෙන් බලත්තරා බලක් කළා යන්නේ කරන ස්වභාව තමයි. නමුත් එන්ජින් එක අඩු කරලා වර්තමානයේ හිත පාත්තන එක මෙහිමයි කියන එක කරගන්න ඕන තරම් සූත්‍රයක් තියෙනවා අටුවචාරිත් සංසම් තියෙනවා ආචාර්ය වංශලා තියෙනවා. ගන්ධක වැඩි වැඩියෙන් හිත යනවනම් මෙන්න මේ මේ ටික කරන්න පුළුවන් කියලා අඩුම ගන්න ඕන තරම් සූත්‍රවල තියෙනවා. රසට හිත යනවනම් මෙහෙමයි. පහසට හිත යනවනම් මෙහෙමයි. හිතට හිත යනවනම් මෙහෙමයි කියලා. නමුත් ඔක්කොටම ඉතල දැනගන්න එපා මේ හිත රූප වලට නොගියනවට තමයි. කියන්න හදාන්න බලන්න දැන් කොහෙද තියන්න ඕන කියන එක දන්නේ නැත්නම් අම්බි චිත්තක්ෂණයක පටල ගන්න ඕනේ මොකේද කියලා දන්නේ නැත්නම් ඉතින් හරපද්ධතිය දන්නේ නැතුව භාවනා කරන එක තමයි වෙලා තියෙන්නේ ඒ නිසා මට ওই නිල්ලමින්දද්දී උදව් කරපියේ මාත්‍ය කියනවා ජීවන මේ තරම්ම සරලයි ඒ නිසා කට්ටිය බාර ගන්න ඒගොල්ලෝ හිතන විශාල සමීකරණකින් යන්න පුළුවන් එකක් ඒ නිසා මේක වෙන්න බෑ කියලා මේක විතරට ගෝක අමාරුකක් වෙන්න ඕනේ කියලා අර එකේ තියෙන උපරිම සරල භාවය නැත්නම් අපි කියන අකාලික බව. මේ මොහොතේම මම විඳ ගන්න පුළුවන් ගතිය. අපි අව탁සෙල් ගොන්නේ නැහැ නිවන එහෙම වෙන්න බෑ. ඒක බොහොම අමතර විශාල අමාරු සමීකරණයකින් ගන්න ඕන එකක් කියලා තමයි හිතන්නේ. ඉතින් එහෙමනම් සෝපාකට රාසුචිකත කරේදී අනින්දදී මුළු ත්‍රිපිටකෙම උගන්වන්න වෙනවා. පාරමිතා චෙක් කරන්න වෙනවා ත්‍රිසත්ක ප්‍රතිසන්දි තියනවාද කියලා බලන්න වෙනවා සීල් සමාදන් කරලාද කියලා බලන්න වෙනවා සියන්නේ කායද වැරදිනේ කියලා අහන්න වෙනවා රාමණීන කායද කියලා අහන්න වෙනවා ඉතාල වැඩ කොටසක් වෙනවා මොනවත් තුනේ නෑ උදාහරණ ඔබ පැවිදි පැවිදින කරදී අනේ ආන්දුන්නේ කොහොම කරනද අපි අඩු කුලේනේ ඒකේ ප්‍රශ්නයන්නේ අම්මයි ගිහලා අහලා වරෙන් කියලා පැවිදි කරන්නේ පටාචාරාට රෙදි නැතු හෙළුවෙන් ඉන්න වෙලාවේ නංගේ සීයලව ගනින් කියනකොට දැන් මේ කෙනෙකුට එහෙම වුණා නම් මොකද වෙන්නේ මල්ල මගුලක් වෙනවනේ දැන් මේ බණ කියවිල සෝවන්නේ ලෝකෝක වෙතත් මේක මේ මේ අලි අවුලක් නැතිනේ මිනිහා මැරිලා එහෙන් දරුවෝ දෙන්නම මැරිලා එහෙන් අම්මා මැරිලා එහෙන් තාත්තා මැරිලා එහෙන් අයියා මැරිලා ඇඳේ හෙඩිට් නැහැ මේ තරුණ කාන්තාවක් මේ බුදුහාමුදුරු ඉස්සර බණ කියන සැලේට දඩස් කළ කඩන්න වැඩ. එතනදීම සෝවන්නේ. නැන්දි සීලෝපංකව සීලෙ වෙච්චරයි. මට ඊට පස්සේ ලොකු වගකීමක් දෙනවා එලවගත්ත 100 බලපන් දරුවෝ මරනක් ප්‍රශ්නයක් නැහැ මිනිහා මරනක් ප්‍රශ්නයක් නැහැ හෙළුවෙන් හිටියක් ප්‍රශ්නයක් නැහැ අම්මා මරනක් ප්‍රශ්නයක් නැහැ තාත්තා මරනක් ප්‍රශ්නයක් නැහැ අයියා මරනක් පුළුවන් නම් දෙකක් කරගන්න තුනක් කරගන්න හතරක් කරගන්න ඉතින් අම්මනිට ආයේ කියලා දෙන්න ඕනේ නැහැ නේ යා කාලානේ තියෙන දුක අපිට වෙලා තියෙන්නේ අපිට තව දුක කාලා මදි අපිට මේ හෙළුව එනකන් තමයි මේ 100 පිට වඳින්නේ පටචාරාවට දරුවෝ ඔක්කොම ඉස්සරහ පිට මැරෙනකන් තමයි ස්වාමි පුරුෂයා මරණකන් තමයි අපි බලන් ඉන්නේ. ඒ නිසා මේ විමුක්ති සාරය අපි යම් ප්‍රමාණයකට ජීවිතයට සම්බන්ධ කරගත්තොත් හැබැයි මම මට හොඳට මතකයි මම ඒ 1980 වගේ 79 80 වගේ භාවනා කරන්න පටන් අර ගන්නකොට මට මේ තරම් සංනිවේදනය කිරීමේ හැකියාවක් තිබුණේ නෑ කියලා දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ මට තේරුමක් තිබුණෙත් නෑ මේ සතිය පිළිතුරන්නේ මේකටයි මෙන්න මෙහිමයි වෙන්නේ කියලා. කවදා ඒක ජීවිතේට සම්බන්ධ වුණාද කියලා මට දන්නේ නැහැ. දැන් මේ කට්ටියත් එක්ක භාවනා කරන්න කරන්න කරන්න භාවනා කරන පිසෙක ඉnde ඉnde ඉnde ඉnde ඒ අදහස හොඳට පැහැදිලි වෙනවා. මම ඒක පැහැදිලි කරගන්නේ මෙහෙමයි මේකට කවුරුත් විරුද්ධව කතා කරන්නේ නැහැ. ඉතින් ඒකට මට හිතෙනවා මේක දෙන්න ඇති මෙච්චර මේ අමාරු කියලා කියලා කියන්නේ. ඒ නිසා ජීවිතය සකස් කරගන්න ඕනේ. වචනේ සකස් කරගන්න ඕනේ. වහ ක්‍රියාකාරකම් සකස් කරගන්න ඕනේ. පුළුවන් තරම් දවසේ වෙලාවක මොන්න මොන්න රාජකාරී කරා. ඒ කරන වෙලාවදී කරනවා දන්නවනම් මොන රාජකාරියකින්වත් ඒ වර්තමාන මොහොත වහලන්න බෑ. අපි අපි ඒක අව탁සේරු කරන මිෂන්. ඉතින් ඒක නිසා මටම මගේ මාචීචයට මම නිග්‍රහ කරන වෙනවා මේක අව탁සිරු කියලා. මේක වෙනවද හොඳ සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා සිද්ධියක් අපේ ථේරවාද ශාසනය සඳහන් කරලා තියෙනවා. උඹ දෙයින් දන්න ඔය මිහිඳ පඤ්ඤා කියලා තියෙන ඒ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු මිරණ්ඩ කියන ඒ ග්‍රීක රජුත් කැතිවිච්ච කතාව. ඒක බොහොම ප්‍රසිද්ධයි. ඒකෙදී මේ රජු ඒ කාලේ අන්ධහැර පාලා කතා කරපු කෙනෙක් තමයි මයිත් එක වාද කරලා කාටවත් දිනන්න බෑ කියන්නේ. මේ හැමදෙර අන්ධහැර පාපු කෙනෙක් නෙවෙයි. මෙයා ගහගෙන ගහගෙන ගහගෙන යනකොට කොට්ටුර කෝල් ගහ කේල් ගහට කොටපු දවස වගේ නාගසේන රජුව හම්බුණා. හම්බෙලා ප්‍රශ්න කතා කරන්න ගියාම මොනවාක්වත් නෑ කැපෙන කඩුවකින් අලකොල්ලන්ටක් හැටි ගන්න කැටි ගන්නවා වගේ නිරණ්ඩ රජුරණ දුන්න වැටෙන්නම ගැහුවා. අන්තිමට නිරණ්ඩ රජුරෝ බාර ගත්තෙත් නෑ නැත්තෙත් නෑ කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙච්චර මේ චතුර කතිකත්වයක් මෙච්චර මේ දැනුමක් මෙච්චර මේ අවස්ථානචිත කතා කරන්න පුළුවන් ගතියක් කොහොමද ආවේ කියලා. ඒක අහන්නේ මෙහෙමයි ඔබ වහන්සේ පැවිදි වෙන දවසේ ඔබ වහන්සේ දැනගෙන හිටියද මේ පැවිදෙන්නේ විමුක්ති සාරයට පිටත කියලා දැනගෙන හිටියයි. අර අහමුදුන අනේ හාං කවිසයක් මම දන්නේ. අපේ අම්මයි තාත්තයි හතර කේන්දරේ පාළුවින්ද මම පන්සලට ගිහිල්ලා දැම්මා. මම දැනගෙන ඉන්නේ මොකටද පැවිදෙන්නේ කියලා. ඒ හාමුදුරුවෝ ගියාට පස්සේ කව පටික්කම හොතපන් කියලා. කුටුවත කාපන් කිව්වා. ඊයේ පිළිකපන් කිව්වා. මම කිව්ව කරගෙන හිටියා. ටික කාලයක් ඉන්නකොට කිව්වා සාමනීර බණතරම් පොත් කියවපන් පැවිදි කරන්න ඕනේ. පැවිදි වුණා. පැවිදි වුණාට ටික දවසක් පස්සේ කිව්වා මේ පොත කියවපන්. දැන් උපසම්පදා ගන්න. උපසම්පදා වුණා. ඒත් මම දන්නේ ගොඩාක්කල් භාවනා කරනකොට තමයි මේ භාවනා කරුවේ පැවිදි වුණේ මේකටයි කියලා හරි මම දැනගත්තේ ගොඩක් කල් ගිහින්. ඒසර පේනවනේ එතෙන් එනකන් අන්ධකාර මේ අත ගාමක තියේ. නමුත් ඒතකොට තේරවාද ඒ ඒ ඒ සම්ප්‍රදායට වැටිලා උහේ කරගෙන කරගෙන කරගෙන කරගෙන යනවා. ගිහිලා එන එන හැම අභියෝගයකදීම සුද්ධ වුණාට පස්සේ තමයි මේ පැවිද්ද යොමු වෙලා තියෙන මේ සාරෙටයි මේ සීලිය යොමු වෙලා තියෙන මේ සාරෙටයි සමාධිය වල තියෙන මේ සාරෙටයි ප්‍රඥාව වල තියෙන මේ සාරෙටයි කියලා හැම දෙයක්මම මේ සාරය මොකද්ද කියලා තේරෙනකොට ඒ පටන් ගන්නකොට තිබුණ අභිමතාර්ථයක් සමෘද්ධ වීමක් නෙවෙයි වෙන්නේ. එකක් කියන්න පුළුවන් මේ ශාසනේ මේකේ විතරයි පරමාර්ථය විපරිණාමයටපත් වෙන එකම ශාසනය. අපි ඕන භෞතික වැඩකදී ලෞකික වැඩකදී අපි පරමාර්ථය පිහිටුනේ එතෙන්ට ළඟා වෙන එකයි කරන්නේ. මේකෙදී එතෙන් යන පරමාර්ථය නැති වෙනවා. පරමාර්ථ විපරිණාමයට පත් කරනවා. ඒ විතර නෙවෙයි පරමාර්ථ කරා යන මිනිහත් නැතිලා. ඒ මනුෂ්‍යත් විපරිණාමයට පත් කරනවා. ඉතින් ඒ නිසා හරිම අමාරුයි කහකට ඉෂ්ඨිත කාල රාමුවක් යටතේ ඉෂ්ඨිත සමීකරණයක් අතු මේ කරගෙන යනවා. නමුත් මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම මට කළ හැක්කක්. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මම ටික ටික ටික ටික ටික ටික ඒ හිත පවත්තලා ඒ හිත චිත්තක්ෂර දෙක තුනක් පවත්තලා වැඩක් කරන ගමන් පවත්තලා ඉඳගෙන ඉන්න ගමන් පවත්තලා සක්මනේ ඉන්න ගමන් පවත්තලා කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා සතාධිපතිය කියලා. අපි දැනගත්තත් නොදැනගත්තත් සතිය තියෙනවා. අපිට ඒකට සමාදම් වෙන එකයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට සතිය නැති බව දැනගන්න කියන්නේ නැහැ. සතිය නැති බව දැනගන්න හොඳටම සත්‍යයක් තියෙනවා. අපිට වෙලා තියෙන සතිය නැතිව දැනගත්තාම පශ්චාත්තාප වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි අපි මේකට එකතු කරන නීවරණය. ඒ වෙනුවට මේ සතිය කැඩුනට කවදාකවත් ඉස්තරව කැඩෙන්නේ නැහැ. ඒක ඕන වෙලාවක ඇති කරගන්න පුළුවන් නිසා පසුබෑමක් කරන්න ඕන ගමන්නේ. ඒ සතිය ස්වභාවය ඒක තමයි. ඒ විදිහට මේක දිනු කරන දිනු කරන යනවනම් ඊටාම ලේස මාත්‍රෙන් පටන් ගන්න මේ වැඩේ පුදුමාකාර විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වැඩි යන පටන් ගන්නවා. එනිසා ශාසනයේ මේ වැඩවලදී විස්තර කරන ඒ ලොකු ස්වාමීන් වහන්සේ ලෞකික අපි කියමු බරපතල වැඩ නැත්නම් මේ ශාසනය කරන බරපතල වැඩත් එක්ක බලනකොට ඒක සංසන්දනය කරන ක්‍රමයක් තියෙනවා අප්ප සමාරම්භ මහා කිච්ච අප්ප සමාරම්භ අප්ප කිච්ච මහා සමාරම්භ අප්ප කිච්ච මහා සමාරම්භ මහා කිච්ච කියලා පටන් අරනකොට බිසිල් ගහලා තෙවිල් නටලා පාවඩ දාලා ආස්විඩි ඇරලා මහා සමාරම්භව පටන් අර ගන්නවා අන්තිමට මොනවාක්වත් වෙන්නේ නැහැ ඒක එහෙම මතකම තියාගෙන වටිනා මහා සමාරම්භ අප්ප කිච්ච කියන කිවදේට පාන්නච්ච කොරන මුල්ගල් තැබි මුල් බහිස් දැස්සත් මුල්ගල මුල්ගලම තමයි මහා ලොකට පෙර කාලා පත්‍රේ දාලා නටනවා අනිකර මුල්ගල මුල් බහින ගන්න වෙයි ඒවා මහා සමාරම්භ අප්ප කිච්චේ සමහරවල් තියෙනවා තියෙනවා මහා සමාරම්භ මහා කිච්ච කරනවා. විශාල වශයෙන් රටට කියලා අඳුර පාලා කරනවා. ඒ වගේම හොඳ කෘත්‍යයක් කරනවා. ඇත්තට මේක සරුවචනාංශික වැඩේ තමයි. සරුවචනාංශික වැඩේ පටන් ගන්නකොටම අග්ගෝහමස්මි ලෝකස්මි අච්චිත්තෝහමස්මි ලෝකස්මි කියලා පටන් ගන්නකොටම පොඩි හිතාතක වරත්වා අය මන්ත්‍රණ જાති නත්ති ජානි පුනබ්බව. ඒ වගේම තමයි පරිණාම අවස්ථාව දක්වා මේ මේ පණිවිඩය ගෙනිච්ච ඉතින් තේරවාද කට්ටිය එක අපි උත්කර්ෂවත් විදිහට පිළිගන්නවා වෙන කෙනෙක් පිළිගන්නේ නැති උනත් මහා සමාරම්භයි මහා කිච්චයි ඊට පස්සේ කියනවා අප සමාරම්භ මහා කිච්ච කියලා එකක් කාටවත් කියන්නේ පුළුවන් තරම් හොරෙන් පුළුවන් තරම් අප්‍රසිද්ධියේ පුළුවන් තරම් සතිය පිළිගන්න පටන් ගන්නවා පැවිදි වෙන්න ඕන කමකුත් නැහැ. බාපර දාන්න ඕන කමකුත් නැහැ. කියා බාන්න ඕන කමකුත් නැහැ. බුද්ධ ආගමට එන්න ඕන කමකුත් නැහැ. කරගෙන කරගෙන යනකොට අන්තිමට ඒ උපපති බෞද්ධයෙක් කරනටත් වඩා හොඳට එහෙනම් සාධන බාහිරදාරකාරී ලොක්කම් කරනටත් වැඩිය හොඳට මේ කටයුතු කරන කරන ගියා අන්තිමට මහා සමාරම්භ වැඩ පිළිවෙල. සමහරව දින අප සමාරම්භ අප කිච්ච ඉවලවුස්ත වැඩ. එනිසා අපි මෙතෙන් එනකොට පැහැදිලිව කරන්න තියෙන වැඩ අරින් බර හරි ඉවරයි කියලා මම කියනවා. කරන්න තියෙන වැඩ හරියෙන් බර හරිය ඉවරයි. තව පොඩ්ඩයි තියෙන එකම දෙයයි තියෙන්නේ මම මට ගෞරව කරන්නේ මම මගේ භාවනාවට ගෞරව කරන්නේ මම මගේ චිත්තක්ෂණයට ගෞරව කරන්නේ අපිට ලැබෙන්න තියෙන ටික ලොකුයි කියලා පුදුම කෑදරකමක් තියෙනවා. ඒ නිසා ඒ සාපෙමයි නිවන ලබා ගන්න බැරි වෙලා මට කරක ලැබිලා නැහැ නේ මට මේක ලැබිලා නැහැ ලැබිච්ච දේ නෙවෙයි බලන්නේ නොලැබිච්ච එක ඉතින් ඒක නිසා ඒ ඒ පිළිබඳව තියෙන කෑදරකම ඒ පිපාසාව ශාපයක් වශයෙන් ක්‍රියාත්මක නිසා වර්තමාන මොහොතවත් සතුටින් පිරිච්ච ගතියකින් සම්පත්‍ති කරගතියකින් සන්තුෂ්ටි කරගතියකින් ඉන්නලා එහෙම නැතුව අපි ඉස්ති වේවා පුරුෂ වේවා කාර්යකාරී බහුල වේවා විවේක වේවා එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ලැබෙනවා කොයි එක වුණත් කොහොම හිටියත් වර්තමාන මොහොතේ ඉන්නේ කියන එක උද්දෝත්පාද කාලේ කරනවා මේ ඉන්නේ මනුෂ්‍යාත් බාහිරන මම ඉන්නේ මේ ෂණ සම්පත්තිය නේ මේක නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් බලාපොරොත්තු වෙන මේකට නේ බනහන්නේ මේකට නේ පැවිදි වෙන්නේ කියලා බැලුවොත් වර්තමාන මොහොතේ කිසිම අවතක්කේලක් කරන්න දෙයක් නැහැ. ඒක තේරුම් ගත්ත දවසේ තියෙන මනුෂයා සාධාරණ වෙන්නත් ඕනේ සාධාරණ සාධාරණ බව පේන්නත් ඕනේ කියලා කතාවක් තියෙනවානේ. හොඳ වෙලාවමදී හොඳ බව පේන්නේ තියෙනවා. ඒ වගේ වර්තමාන මොහොතේ ඉපෙව්වටමදී ඒක ආඩම්බරයෙන් එකට අයිතිවාසිකම කියන්නේ. මට වෙන මොන සැප සම්පatti ලාභ සත්කාර සම්මාන දිලෝක මොකක් නැතුණත් මගේ මේ වර්තමාන මොහොත මගෙන් හොරකම් කරන්න පුළුවන් ශක්තියක් මේ මුළු තුන් ලෝකෙම නැහැ. එක ශක්තියයි තියෙන්නේ මෝඩකම, තකතිරකම, අමනකම, මරිකම, අන්ධකාරය, අවිද්‍යාව මේ ලැබිච්ච වර්තමාන මොහොතේ වටිනාදී බව දන්නේ. එසම මේ විමුක්ති සාරය පාටලවෙන්නෙම අපි මේ ඉල්ලුම සැපෙම නීතිය හැටියට අපි ලැබපු తত্ত্বය ප්‍රමාණ කරන්න හදනවා. භයානක පිළිකාව. නොකර බෑ මොකද අපේ හිත දුවන්නේම සංසන්දනාත්මක. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන ඊට වැඩිය හොඳ වෙන්න ඕනේ, අල්පගෙදට වැඩිය හොඳ වෙන්න ඕනේ, මහායාන බුද්ධාන්ට වැඩිය හොඳ වෙන්න ඕනේ, කතෝලික මිනිහට හොඳ වෙන්න. নানা ආකාර දේවල් කරන එක නරක නෑ පටන් ගන්නකොට. නමුත් අවසානයේ යනකොට තේරෙනවා ඔබ මේ පොඩි දමින්න බත් කවනවට කියන උරතල් කතා විතරයි. ඉහළට යනකොට අපිට දැනගන්න තියෙන්නේ මේ වර්තමාන මොහොත කියන කාගවත් අධිකාරී ශක්තියක තියෙනෙකුත් නෙවෙයි. කාගවත් අපිට හොරකම් කරන්නත් බෑ. ඒක කැඩුනයි කිව්වයි අපි කිව්වට ඒක කැඩෙන්නේ නැහැ ඇත්තටම. ආය උපයන්නේ කිසිම බාධාවකුත් නැහැ. ඇත්තටම කැටි කැටි හැදෙනකොට තමයි ඒකේ තියෙන අනිත්‍යතාවය හොඳට පේන්නේ. ඒ නිසා කවදා හරි මේ වර්තමාන මොහොතේ මට එන්න පුළුවන්. මේක තමයි මම විශ්කල යුත්තේ විඤ්ඤාසින ඔක්කොම ලාභ සත්කාර සිල වලට වැසෙන දේවල්. ඒක නැතුව බෑ නම. ඒකට අවශ්‍ය ප්‍රමාණය කරලා පුළුවන් තරම් ජීවන රටාව හදාගත්තොත් හැකිතාක් දොට මේ වර්තමාන මොහොතේ ඉන්න මේ මනුස්සයගෙන් මම හිතන්නේ පරිසරයට අබමල් රේණුවක හානියක් සිදු වෙයි කියලා. මම හිතන්නේ මේ මනුස්සයාට අල්ලපු ගෙදර මනුස්සයාට අසල්වැසියට අබමල් රේණුවක හිතක් සිදු වෙයි කියලා. මේ මනුස්සය මම හිතන්නේ කවම කවදාකවත් මම කාලකන්ණී කියන වචනේ කියයි කියලා. එතකොට පේන්න පටන් ගන්නවා මේකත් වැඩි මොකක්ද ආය සත්‍යතිකමක් හම්බෙලා කියලා. ඒ පාරට හිත ඒ ක්‍රමයක හදාගත්තට පස්සේ පේන්න පටන් අර ගන්නවා ඒකේ කිසිම තරගයක් නැහැ. තන්නේ කර නිතරම ජාතියි. මේ පැත්තට ගියාට පස්සේ මොනම තරගයක් නැහැ. තරගෙ තියෙන්නේම ලාභ සත්කාර සම්මාන දිලෝකේ තමයි. එනිසා මේ දෙක වෙන් කරගත්තට පස්සේ මේ විමුක්ති සාරය කියන එක මේ භාවනා කරන කෙනාට ෂෝට්කට් එකක්. අපි හිතනවා මේක බොහොම සමීකරණ වෙන්න ඕන ධර්ම සමීකරණයක අමාරුවෙන් කරගන්න ඕනේ මම අරක දන්නේ නැහැ නේ මම මේකයි දන්නේ ඒක දන්නේ නැහැ නේ මේක. ඒ හැම එකකම කරන්නේ වර්තමාන මොහොතේ කෙනහිල්ලක් කියන එක දැතුව හැම තැනකම විමුක්ති රසය විමුක්ති සාරය තේරුම් අරගත්තු සර්වචනාචේ පහරාදාසුරින්දර කතා කරලා කියනවා පහරාදාසුරින්ද කියනවා මම මොහොතට අධිපති ඕන තැනක ගිහිල්ලා ඕන කෙලවරකින් මොහොත ඇඟිල්ල ගහලා බලන්න දුන්නු රසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා මම සීල ධර්මයන් පිළිබඳව කතා කරනවා මම කියනවා මේ ධර්ම ඔක්කොම කෙලවර වෙන තැන විමුක්ති රසය තියෙනවා ඒ නිසා විමුක්ති රසය කියන එක අහලා හුරු නැති වචනයක් නේ. අතන සාමාන්‍ය පාලි වචන අහලා ඇති. බුද්ධ කලාව කියලා නම් කරගන්න. විවේකයේ කියලා නම් කරගන්න. ඉච්ඡේ සාමකාමී තත්ත්වය කියලා නම් කරගන්න විස්රාම ගති කියලා නම් කරගන්න. එතකොට අපිට තියෙන මේ ලැබිච්ච එක අරසා කරගන්න එකයි. එහෙම නැත්නම් ඒක පුළුවන් අන්තරයකට යෙදී ඒකට පේ වෙලා ඒකට ජෝඩු වෙලා දිගට කටයුතු කරන එකයි. එතකොට අපිට ඒහිපස්සිකෝ ඕපනයිකෝ සංදිච්චිකෝ අකාලිකෝ කාටද දෙකේ ඇවිල්ලා බලපන් මේ තියෙන්නේ. අය ඔක වෙන මොනවාක්වත් මොනවාක්වත් අවශ්‍ය කරන්නේ නැහැ. ওই තියෙන්නේ ඕක තමයි. ඒහිපස්සිකෝ ඇවිල්ලා බලපන්. ඕපනයිකෝ ඔබ පටන් ගන්නකොට ඔබ නැහැ කියලා පටන් ගත්තට අල්ප සමාරම්භ වුණාට අන්තිමට බලපන් ටිකින් ටිකින් ටිකින් ගිහිලා අපිම කල්පනා කරමට අවුරුද්දක් විතර ඇතුළත කාලය ඇතුළත අපි මේ වර්තමානයේ ඉඳලා සිටින කොච්චර දියුණුවක් පෙන්ලා තියෙනවා කියලා. පටන් ගන්න කාලේ ඒක නොසලකි නොගිනි ඉස්තර. එන්නේ එන්නේ ඕපනයි තමයි. සාන්දෘෂ්ටිකයි ඒක තමන් වශයෙන් බලන මිසක මේ බලපන් කියලා කාටවත් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඕ බුදුහාමුදුරුවෝ දැක්ක මෙන්න බලපන් කියලා අපිට අනුග්‍රහ කරන්න බෑනේ. තමන් දැක්ක අයින් දැක්කම තමයි කට්ටිය කියාවේ ඕකාවේ බොරු කියන්නේ කියලා. ප්‍රශ්නයක් නෑ නේ. යාට බොරු කිව්වේ කිව්වා හරි ඇත්තක් ගමන්න තියෙනවා නම් අර විමුක්ති රසය සාන්දෘෂ්ටිකයි. ඒක තමන්ම දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ මට පෙන්වන්න බෑ කියලා. අකාලිකයි ඒක වර්තමාන මොහොතේ යනවයි කියලා ගිය ගමන්ම ආයෝකාය කවුරුත් වෙන්න සාහිත දෙන්නේ නැහැ නේ වර්තමාන මොහොතේ ඉන්න කියලා යනවත් එක්කම අකාලික තමයි. පච්චත්ත වේදිතබ්බෝ විඤ්ඤෝ. මේක තම තම නැන පමණින් දතගත යුතු විඤ්ඤු පුරුෂයා විසින් දතගත යුතු. ඒක ඕකට තමයි මහානකම කියන්නේ. ගෞරවීතන නම් කියන්නේ කාය පැවිදෙන්න ඕනේ, ඒස බාන්න ඕනේ, සුදුරු කියන කාර්ය දෙන්න ගන්න. ඒක නිකන් අර චාරිත්‍ර කරනවා ළමයි. ඉතර ජීුණානේ කතාදම ගුරු. මිනිස්සු පෞල් කෑවේ ෂෝක් එකට. දැන් ওই ගීල කුරුතු ගාලා පොටි අසං කරලා කරනවා කියන එක ඒව පාස්චාදාගත්ත තිබිච්ච දේවල් ඒ වගේ තමයි මේ බෑවිදි උත්සවයක් සහ මේක මේ බුදුහාමුදුරන්ගේ ක්‍රමයේ හැටියට සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන මිනිහටත් භික්ෂුව කියලා කියනවා. ඒස අපිට අයිතිවාසිකම් දිනා ගන්න ඕන. මේ හම්බෙලා තියෙන අයිතිවාසිකම් තු හොඳට වැඩ කරන යන පුළුවන් නිසා නිතරම කල්පනා කරන ප්‍රශ්නයක් අහන ඉස්සලා ඕ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවක ඕ අවුලක් වෙච්ච වෙලාවේ මේ විමුක්ති සාරය පිණිස වැඩ කරනවා නම් මට ওই ප්‍රශ්නෙත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කොච්චර ප්‍රශ්න තිබ්බත් වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. අඩු ගන්න චිත්තක් නෙමෙයි. අඩු ගන්න චන මාත්‍ර වශයෙන්. ආන්නේ විදිහට ඊට පස්සේ යාර තේරෙන පටන් ගන්නවා. ඒ විමුක්ති සාරය කියන එක ඇත්තටම Taman ළඟ තිබුණ එකක් යලි සොයා ගැනීමක් මිසක්කා විමුක්තිය විමුක්ති සාරය වශයෙන් තේරුම් ගත්තයි කියලා මොනම දෙයක්වත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මොනක්වත් නැති වෙන්නේ නැහැ. මේක නැවත ඒකට වචිනාකම තීරුම් ගැනීම විතරයි තියෙන්නේ. ඒ වගේම සර්වචනාංශන කිං ඕගදාසේ ආල්හෝ සබ්බේ ධම්මා ඒකේ කියන අමතෝගදා. ඒ මේක ඔක්කොම ගිහිලා බැසගන්නේ නැත්තම් පාදම වෙන්නේ මොකේද? අමෘතේ. අමෘතය කියන්නේ මරණේ නැති තැන කියන්නේ මෘතේ නැති තැන. ඒ නිසා වර්තමාන මොහොතේ ඉන්න මිනිසයාට මොන විදියකින්වත් අමෘත මේ මේ මරණයක් නැහැ. වර්තමාන මොහොත හැම වෙලාවෙම තරුණ වෙවි තරුණ වෙවි තරුණ වෙවි පවතින දෙයක්. ඉන් එපිට තියෙන ඔක්කොම දේවල් කාලයට යටයි. එනේ ඉවට කියන කාල කන්දිය. වර්තමාන මොහොතේ කදා කාලයට යන එක හරියට කාලයත් එක්කම ගානට යන නිසා <clears throat> බුදුචන්නාංශේ කාලෝ ගසති භූතානි කියලා රහතන් වහන්සේලා සඳහන් කරනවා. රහතන් වහන්සේ විතර කාලය ගාන කාගෙන අල්ලගෙන යන්න බුණා. අනිත් ඔක්කොම කාලයට යට වෙලා කාලය විසින් කාදනවා. මේ කාලයට පස්සේ ඉන්නේ අප්‍රමාදයි. හැම මොහොතෙම චිත්තක්ෂණයක් පාස වර්තමාන මොහොතේ ඉඳියාම අමෘතය තමයි හම්බ වෙන්නේ. මේ මනස කාලමානයට අහු වෙන්නේ නැහැ, දේශමානයට අහු වෙන්නේ නැහැ, අසහනිකුත් නැහැ, <clears throat> ආතතියකුත් නැහැ. බත් ජීවිත ජීවත් කරනවා. අනිත ඔක්කොමලා හීනෙක තමයි ඉන්නේ. අනිත ඔක්කොමලා ජීවත් වෙන සැලසුම් හදන මිනිස්සු මිසක්කා ජීවත් වෙන જાතියක් නැහැ. වර්තමාන මොහොතේ ඒක අමෘතය කියලා කියනවා. ඒ වගේම සර්වචනයේ කිම් පරියෝසානා මේ අපේ මේ නාටකම ඉවර වෙන තැන මොකද්ද? නිබ්බාන පරිෝසాన. සියල්ලම නිවි යෑමෙන් තමයි අපි මේ චෙක් කරලා මේ ලාභ හොයන්න ගත්ත දැනගිල්ල, සත්කාර හොයන්න ගත්ත සැලකිල්ල, සම්මාන හොයන්න ගත්ත, සිලෝක හොයන්න ගත්ත සැලකිල්ල, එහෙම නැත්නම් කැපී පෙනෙන්න හදන්න ගත්ත මේ දැනගිල්ල, ලාභ වැඩි කරන්න ගත්ත සැලකිල්ල, නැත්නම් මමත් මිනිහෙක් කියලා පෙන්වන්න හදපුවවල් ඔක්කොම නිවිලා යනවා. නිවිලා කියන්නේ මොනවාක්වත් වෙන්නේ නැහැ. පිරිච්ච ගතිය, ඒ සම්පatti කරගතිය, ඒ සන්තුෂ්ටි කරගතිය දෝරේ ගන්න. ඒක යායට හම්බ වෙන්න පටන් ගන්නවා. එදාට නිවන කියන එක තේරෙන පටන් ගන්නවා. එතකම්ම නම් නිවන කියලා හිතාගෙන මොකද්දෝ එකක්. එහෙම නැත්නම් මේ ජීවිතේ ගන්න බැරි වගේ දෙවියන් ආගල සම්බන්ධ එකක්. ඒ නැත්නම් ඒකට විපදිච්ච කට විතරක් මේ එකක් අපි වගේ නිකන් නරඹනවා දෙවිපිරිසලට නිවන් කරන්න බෑ කියලා තමයි හිතන්නේ. නමුත් ඒ සාරය මේකයි. ඒක බැසගන්නේ මෙන්න මේ අමෘතයට කියලා නිවන කියලා දැනගත්තා නම් ඒ වාගේ දෙයක් උපත්ති මිනිස්සෙකුට නැවත කතා කරලා පෙන්ලා දීපු උත්තරයන් වහන්සේ. ඉතින් තමන් වහන්සේගේ ප්‍රශ්න විසඳන්න පෙන්ලා දීපු උත්තරයන් වහන්සේ මට නිතර කල්පනා කරන දෙයක් තමයි බුදුහාමුදුරු බුදු වෙච්ච එක රහත් වෙච්ච එක නම් අමාරුයි තමයි මේක කොහොම මිනිස්සුන්ට කිව්වද කියන්නේ. අවුරුදු 2600ක් තාම මේක සංනිවේද කියලා. මිනිස්සු පුළුවන් තරම් ඒකට අනේ හරස් කප කප හිටනවා වැඩ කරනවා කටයුතු කරන ඒ බුදුරජාණන්සේ මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් ඉදිරිපත් කරලා තිනවා කිසි කෙනෙකුට නිෂ්පභා කරන්න බෑ. කවදා හරි වැඩ ඉවර වෙච්ච වෙලාවට ගිහිල්ලා දුහාම්රන් කකුල් දෙක අවුරුව තියලා ඒක තමයි හැබැයි කියන එක මිස වෙන කරන්නේ. නමුත් අපේ කර්ම ශක්තිය වෙනකන් අපේ ඔලොමතලකම් තියෙනකන් තණ්හාමාන දිටි තියෙනකන් අපි ක්‍රමසාවිතී හොයනවා. අපි එතකම්ම බුදුහාමකේ අවික්කප්පසාදේ පහල කරන්නේ නැහැ. අපි එතකම්ම ධර්මයේ නොසන සද්ධා පහල කරන්නේ අපි කියන අපි දන්න ධර්මයේ හැටියට අපි දන්න ස්නේහක ගියා ගන්න හැටියට මේක කරන්න පුළුවන් දෙයක්. එතකම්ම සංගරත්න පිළිගන්නේ එතකම්ම තමන්ගේ සීල පිළිගන්නේ නැත්නම් බුද්ධ ධර්ම සංග කියන ත්‍රිරත්නය සීලේ පිළිබඳවත් අවික්කප්පසාදේ පහල වෙන්නේ ඒ කර්ම ශක්තිය යම් ප්‍රමාණයක වීමක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ ක්‍රමයේ ගැටේ ගැහිච්ච ඇති ගැටේ ලිහිලා ක්‍රමවේද කීපයක් හොයා ගන්න ඕනේ එකක් දෙකක් ගිය ගමන් ටක් ගාලා තේරුම් ගන්න මිනිස්සු උග්ගටිඥ විපංචිතඥ කියලා වහාම ඉවන් දකින්නවා අපි වැටෙන්නේ නෙయ్య කියන කියන්නේ කීප වැත්තකින් ඔප්පු කරලා දෙනකන් අපිට සාධක නැහැ. මොකද ඒ තරම් අපිට ලාභ සත්කාර සම්මාන ලොකුයි. තව ඉන්න පදපරම කියලා જાතියක් මේ ආත්මදී මොන විදිහකට වෙනසක් කරගන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් පද පරමයි කියන පොතේ කුරාලයි කියලා කියන්නේ. පොත දන්නා වෙත් ක්‍රියාත්මක කරන්නේ. ඉන්නේ පුද්ගලයෝ සැලසුම් කර තමයි ඔය ත්‍රිපිටකේ විස්තර ගොඩක් සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මහසිසාරද ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරනවා අද වුණත් උග්ගටිතඤ්ඤ විපංචචන් කියන වහා ක්ෂණික අවබෝධ කරන පිළිතුරේ නෑ කියන්න බෑ. ඒ නිසා සමහරු ඒ කෙටි මාර්ගයේ එහෙම නැත්නම් දක්ෂකමට ඉදිරියට යන ඇත්තොත් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරගන්න මේ සංසාර ගමන අපි ගෙවම් කරවෝ හරිය වැඩි ළඟා වෙන තියෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි සාක්ෂ්‍ය සින්න පැටවුවා. අපි සාක්ෂ්‍ය දීච සාක්ෂ්‍ය පුත්‍ර කියන විදිහට වැඩ කරන්නේ නැතුව චරිචුරු ගාගෙන මේ ගමන යන්න බෑ. සියලු දිනාටම චරිචුරුෙන්තරව නිවන් ලබන්න ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් ධර්ම දේ දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තිය සටහන් කරනවා සියලු දිනාටම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.